අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාව වශයෙන් දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පරිඤ්ඤය දස ආයතනානි කීති අවසරයි ගර්පටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවකට මුළුදී ගත කරන පිරිසක් වශයෙන් නැත්නම් පූර්ණ කාලීනව භාවනා කරන පිරිසක් වශයෙන් මේ අවස්ථාව ගත්තේ මේ අභ්‍යන්තර ආයතන පහත් බාහිර ආයතන පහත් පිළිබඳව විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. සාමාන්‍ය දැනුමින් කියනවා නම් ඇහ කන නාසය දිව කය කියලා මේ ඕලාරික වශයෙන් කොටස් පහක් කයක් කන්දක් ස්කන්ධයක් විදිහට පවත්නවා. ඒවට අජ්ජත් ආයතන කියලා කියනවා. ඒ එකකට බාහිරෙන් සම්බන්ධ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා පහක් තියෙනවා. ඒව ඈඳුතු වගේන් තමයි තියෙන්නේ. ඇහැට රූපය බද්ධ වෙනවා, ආපాతගත වෙනවා, සම්බන්ධ වෙනවා. කනට සද්දය සම්බන්ධ වෙනවා, නාසයට ගඳ, සුවඳ සම්බන්ධ වෙනවා, දිවට රස, සා කයට පහස කියලා මේක නම් කරලා තියෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ ඇහැට මිස රූප වලින් කනට නාසයට දිවට කයට මොකක්වත් වෙන්නේ නැහැ. මේ ශබ්ද වලින් කනට මිස අනික් තැන් වලට මුකුත් වෙන්නේ ඒක අර විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ගියාම පේනවා ඒ එක එකක් ආයතනයක් කිචි කැවෙන්න උනන්දු වෙන්න කුප්පණ්ඩ වෙනම බාහිර ආයතනක් තියෙනවා. ඉතින් බාහිර ලෝකයේ සහ මේ ආයතන සම්බන්ධ වෙනකොට හොඳට ගැඹුරෙන් බැලුවොත් පේනවා ඇහැට කන සම්බන්ධ වෙන ඇහැට රූපේ සම්බන්ධ වෙන වේලාවකදී හිත එතෙන්ද ගියොත් නැත්තම් හිත චක්කු විඥානේ බාටපත් වුනොත් කනට ඇහෙන සද්ද අවලංගු වෙනවා එහෙම නැත්තම් නාසයට දිවට කයට වැටෙන ඔක්කොම අවලංගු වෙනවා මොකද හිත නැත්තම් චක්කු විඥානේ චක්කු විඥානේ බාටපත් වෙලා ඒතකොට චක්කු විඥානේ හැම වෙලාවෙම කපුකම කරන්නේ සම්බන්ධතාවය දෙන්නේ ආපాతගත කරන්නේ ඇහත් රූපයත් පමණයි. ඉතින් මේ දේ අපි එදිනදා ජීවිතේ දන්නේ. අපිට පේන්නේ දී ඇති අවස්ථාවක රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ගඳත් දැනෙනවා, රසත් දැනෙනවා, පහතත් ඇහෙනවා කියන. ඒක නිවනේ නිවීම දේශනා මාලාවේදී ඒ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අපත්‍ය අදා ස්වාමින් වහන්සේ පෙන්නනවා අපි චිත්‍රපටියක් බලන වෙලාවේ ඒ චිත්‍රපටියෙන් අපට රූප අපි ගෙවන ගානට අපිට රූප පෙන්නවා ශබ්ද අසනවා ඒ වනිසයිවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කියලා කියනවා ඒ වගේම අපිට චිත්‍රපට ශාලාවට ගියම ගඳක් දැනෙනවා සමහර සිගරට් බොනවා සමහර කේ කෑම කන එතකොට ගඳක් චිත්‍රපටයට ගිහපු ටිකට් එකට හම්බුනේ නැතුවට නිකන් හම්බ වෙනවා වහලා තියෙන ශාලාව ඇතුළට යනකොට ගඳ දැනෙනවා ඒතකොට Tamanට ඉඳගෙන ඉන්න ආසනේ පහස දැනෙනවා එක්ක මකුණු ඉන්නවනම් කනවා නැත්තම් අපි කිව්වොත් මధుරු ඉන්නවනම් කනවා ඒ වගේම ගඳ රසක් කියලා ඒ ශාංශ කියනවා අපි කැන්ටින් එකට ගිහිල්ලා රට කජු ටිකක් ගෙනලා කකා ඉන්නවා චිත්‍රපටි බල බලයි. ඒකට අපිට ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස කියන පහම ලැබෙනවා. ඉතින් අපිට පේන්නේ මේ චිත්‍රපටිය බලන කාලේ පුරාවට මේ පහම තියෙනවායි කිය. නමුත් පොත බලපු කෙනෙක් දන්නවා නැත්නම් අපි ඉගෙන ගන්නකොට තේරෙනවා ඒ රූප බලන වෙලාවේදී ඇහැට හිත ගියා නම් ඒ වෙලාවේ සද්ද, ගන්ධ, රස, පහස අදාළ නැහැ. වෙන්නේ නමුත් ඇහි තිබුණු හිත නැත්නම් මේ චක්කු විඥානෙ ඉක්මනටම ඇවිල්ලා රස ගඳක් බලලා ආපහු ඇහැට යන්න පුළුවන්. සද්දයක් අහලා ආය ඇහැට යන්න පුළුවන්. මේකේ වේගය කොච්චරද කියනවනම් එකවර පහම සිද්ධ වෙනවයි කියන ආකල්පය තමයි අපි චිත්‍රපටයේ රස විඳින්නේ. වෙන විදියකට කියනවා නම් මේ පහම වැඩ කරනවා කිව්වේ නැත්නම් සක්කාය දිට්ඨිය කියන මෝඩකම එන්නේ එකවරකට වැඩ කරන්න එකයි කියලා දන්නවනම් තේරෙනවා මේ එක එක වෙලාවට බලන දේවල් පූට්ටු කරලා තමයි අපි මමෙක් හදාගන්නේ සක්කාය දිට්ඨියක් හැදෙන්නේ කොච්චර සීක්‍රයෙන් දකින්න අහන්නෙක් බාටපත් වෙනවද අහන්න ගඳ බලන කෙනෙක් රස බලන කෙනෙක් පහස විඳින්න බාටපත් වෙනවද මොනේ පහම එක සැරේ සිද්ධ වෙන්නාසේ ඒ කෙනා මමෙක් හදාගන්න. චිත්‍රපටිය බලන මමෙක්. නමුත් මේ චිත්‍රපටිය බැලුවොත් අපිට පේනවා විදිතිරේ දිගටම චලනචිත්‍රයක් යනවා. කොල්ලෙක් ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා, දුස්තෙක් ඉන්නවා, රජෙක් ඉන්න ඉතින් කතන්දරයක් යනවා කැලේ හැරි රාජමාලිගාවක හැරි. නමුත් අපි මේ චිත්‍රපටිය තිරයට ඒ ආලෝකයේ දෙන ප්‍රොජෙක්ටර් එක ප්‍රක්ෂේපණය අරගෙන බැලුවොත් ඒක දිගටම ආලෝකය දෙන්නේ නැහැ. ඒක දෙන්නේ ආලෝකයක් දීලා පොඩ්ඩක් අන්ධකාරයක් දෙනවා ආය ආලෝකයක් දෙනවා ආය අන්ධකාරයක් දෙනවා 150ක් වෙලාවේ නැත්තම් චිත්‍රපටි භාගයක් අපි ඉන්නේ අන්ධකාරේ ප්‍රොජෙක්ටර් එක හදලා තියෙන්නේ එහෙම නමුත් අපිට බලන්නකොට සිදීතරේ පේනවා මිසක් කවදාකවත් මේ කැඩි කැඩි යන ආලෝකයක් කියලාවත් පේන්නේ නැහැ මොකද ඒ තරම් අපි ඒකට නිත යොමාගෙන පවට අන්ධකාර කරගෙන මේක බලන් ඉන්නවා ඉතින් අපිට මේ භෞතික විද්‍යාව උගන්වන සර් කතා කරලා පෙන්නනවා මෙන්න මේකයි ආලෝක ප්‍රභාවය. ඊ ආලෝක ප්‍රභාවය හතරස් කොටුවට යන්න ඉස්සෙල්ලා මේ ආලෝකේ කඩ කඩ යවන්න වෙනම කෑම් එකක් හයි කරලා තියෙනවා. ඒ කැඩ කඩ යෑමෙන් තමයි මේ සාමාන්‍ය චිත්‍ර චර්ණ චිත්‍ර බවටපත් වෙන්නේ. චිත්‍රයක් පෙන්නලා අන්ධකාරයක් පෙන්නලා ඊට පොඩ්ඩක් වෙනස් චිත්‍රයක් ඊගාට පෙන්නකොට අපිට පේන්නේ අර චිත්‍රයේ අත දිගෑරියා වගේ කොන්ද නැමුණා වගේ ඒ අතරමැද තියෙන හිස්තැනේ තමයි අපි මේ චිත්‍රේ චරණේ වෙන බවට, චලනයේ වෙන බවට හිත හදාගන්නේ. ඉතින් කොච්චරද කියන අපිට පුරාවටම රිදීතිරයක් පේන. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. කාටුන් චිත්‍රයක් ගත්තොත් ඒ කාටුන් චිත්‍රයේ තියෙන පැන්සලකින් ඇඳපු රූප ටික. ඒවා එක වේගෙන් යනකොට දුවන සතේ අතක් නමනවා දිගාරිනවා පේනවා. යම් විදියකට ඒ කාටුන් චිත්‍රයේ වැඩ කරන යන්ත්‍රේ පොඩ්ඩක් වේගය අඩු කරොත් ඔය රූප රාමු වෙන වෙනම පේනවා. ඒතකොට චිත්‍රපටියේ සම්පූර්ණ අසාර්ථකයි. බලන්නට රස විඳින්න බෑ. ඉතින් ඒක නිසා පාඩම් ගන්නකොට භෞතික විද්‍යාව කොහොමද මේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ කියලා අපෙන්නවා විනාඩියකට 1500 වේගෙන් යනකොට අතපය දිග ගන්න පේනවා. වේගය අඩු කරලා බලනකොට වෙනවා රාමු ටිකක් පෙන්නනවා. ඒව අතර කිසිම කතන්දරයක් හදන්න බෑ. අපේ රස විඳිනේ කැඩෙනවා. ඉතින් එතකොට කියන අපරාධ මේ ඇවිල්ලා චිත්‍රපටියක් බලන්න ඇවිල්ලා වැඩි සවුත් වුණා අපේ යන්ත්‍රය කැඩිලා. වේගය අඩු වෙලයි කියලා. ඉතින් මේ වගේ දෙයක් වෙනවා SMS දානකොට. SMS කියන්නේ slowly, mindfully, silently. නැවතිල්ලේ යන්න අරින්න සතියෙන් යන්න අරින්න කලගෝසාවක් නැතුව. එතකොට අපේ වේගය අඩු වෙනකොට අපි කරන හැම දෙයක්ම අතපය හොල්ලන හැම එකක්ම නැවතිල්ල කරනකොට පේනවා මේක රස විඳින්න බෑ අපේ ජීවිතේ කොල්ලෙක් කෙල්ලෙක් අතර සත විඳීමක් ආහාර ටික රස විඳීමක් මොකක්වත් කරන්න බෑ වේගය අඩු වෙනකොට. ඒක ඔය චිත්‍රපටි බලනකොට හොඳට පෙන්ලා දෙන්න පුළුවන්. හැබැයි ඒකට යාන්ත්‍රණය පේනවා. එතනින් පතරින් පෙන්නන මේ රූපරාමු ටිකකින් අපි චරණ චිත්‍රයක් මවා ගන්න හැටි. ඒ වගේම අපිට පේනවා චිත්‍රපටි ශාලාවේ ඉන්නකන් රූපත් පෙනුණා, ශබ්දත් ඇහුණා, ගඳත් දැනුණා, රසත් දැනුණා, පහසත් දැනුණයි කියලා. නමුත් කවුරු හරි කිව්වොත් එimhe රස දැනෙන වෙලාවේදී අනික හතරම වැඩ කරන්නේ. පහස විඳිනවා නම් අපි ඒ වෙලාවේ අහන්න බලන්න බෑ කියලා ඒ අදහසෙන් දැනුම ඇතුව චිත්‍රපට ශාලාව ගිහලා පාඩු වෙලා ඉඳන් අපි බලන්න ගියොත් අපිට කාදා චිත්‍රපටි රස විඳින්න බෑ. ඒ නිසා අමු තකතිරුකමක් තියෙන්න ඕනේ චිත්‍රපටියක් රස විඳින්න. අමුම මේ මෝඩකමක් තියෙන්න ඕනේ. මේ මෝඩකම ගන්න තමයි චිත්‍රපටි ශාලාව අන්ධකාර කරන්නේ. එතකොට අවධානය කෙලින්ම යන්නේ තිරේට. අපිට කිව්වා තිරේ දිහා බලන්න නැතුව අනිත් පැත්තෙන් අර ප්‍රොජෙක්ටර් එකකින් එන එළිය දිහා බලන්නයි කියලා. ඒකේ පේනවා හතර කොටුවකින් ආලෝකයක් ඇවිල්ලා ඒක අර සිගරට් බොන කට්ටියගේ දුම් හරහා ගිහිල්ලා පිටියට වැදුනට පස්සේ ගෑනු මිනිහෝ ඉන්නවා. අත සිගරට් දුමේ නලියනවා පේනවා. ආලෝකේ ඒකේ ගෑනු මිනිහෝ නැහැ. ඒකේ චිත්‍රම ඇවිල්ලා නැහැ තව. එතනින් ගෑම අර හතරස් කොටුවේ මේ මොන නලියනවා පෙන්නනවා. ඒකෙන් තමයි පිටියට වැදුනට පස්සේ ඔන්න චිත්‍රය. ඒක අර දුම හරහා යනකොට නලියනවා පේනවා. හැඩයක් ගන්න බෑ. මෙන්න මේක රස විඳිනකේ දවසේ චිත්‍රපටයේ රස විඳින්න බෑ. ඒක නිසා බුදුජානනාංශගේ ධර්මයේ භාවනා කරන යනකොට මහා කම්මැලිකමක් එනවා. මහා නීරසකමක් එනවා. මහා පාළු ගතියක් එනවා. මහා එපා කරන ගතියක් එනවා. මේ යන්ත්‍රය දැක ගන්නකොට යම් වේගයක අපේ ජීවිතේ දුවන්න ඕනේ මේ රාගෙ මතුවෙන්න. යම් වේගයක අපි දුවන්න ඕනේ පිස්සු බල්ලෝ වගේ ද්වේෂෙ මතුවෙන්න. යම් වේගයක දුවන්න ඕනේ මලමිනියක් වගේ බුදිය ගන්න. සාමාන්‍ය වේගෙන් බලන් හිතුවොත් එහෙම පේනවා. ඔය තරම්ම රාගේ තියෙනවා තමයි බදාගෙන කරන්න දෙයක් ඕක ඇත්තේ නැහැ. ද්වේෂයේ තියෙනවා තමයි තව කෙනෙක් මරණ තරම් දෙයක් ඕකේ නැහැ. නිදා ගන්නවා තමයි මොකෝරෑ දායද දත් පිටිකකා බුදියාට දෙයක් මේකේ නැහැ කියලා අර භාවනා කරන කෙනාට ජීවිතයේ වග එහෙම නැත්නම් ඇති හැටිය එහෙම නැත්නම් මේ මත් වෙනකොට මේකේ කතන්දරයක් තියෙන බවත් මත් වෙලා නැත්තම් මේක මිනිස්සු රස විඳින්නේ තමන්ගෙම කිචි කවාගෙන hina වෙන මිනිස්සු වගේ. සෑහෙන මෝඩකමක් ඕනේ ටෙලි නාට්‍යයක් බලන්න. අමුත් අකතීරුකමක් ඕනේ චිත්‍රපටයක් රස විඳින්න. අමනකමක් ඕනේ පත්තරේ බලන්න. එහෙම නැත්නම් කන හාරලා දාන්න වටිනවා රේඩියෝ අහනවට. ඒ මිනිස්සු හරියටම දැනගෙන අපිට අදාළ රාගේ ద్వේෂේ මොහේ ඇති කරන කතන්දර ගොතලකට අපි බත්තේල නොකා ඒක අහගෙන ඉන්නවා අනේ මේ නැති රාගයක් හිතර ගන්න. නැති ద్వේෂයක් හිතර ගන්න. නැති මොහයක් හිතර ගන්නේ අරගෙන ඉවරලා චිත්‍රපටයේ හදපේ කරාට කියනවා කුණු හරප පෙන්නවා අපරාධේ. ඔය සભ્ય නෑ. ඔය පවුල එක්ක බලන්න බෑ. ඉතින් ඇයි වදේ බලන්නේ? ඒ කුණු හරපෙන් බලලා ඉවර වෙනකම්ම බලනවා. බලලා හද මිනිහට දොස් කියනවා. ඔය ඕෆ් කරන්න පුළුවන් නේ අන්තරේ. Tamanටත් ඕෆ් කරතයි. පවුලේ ඔක්කොටම බලන්න ඕන බලන්න කියතයි. Tamanට බැලීම පිළිබඳව අවදියෙන් ඉන්න පුළුවන් මේ මිනිස්සු කොච්චර කුණු හරපෙට කැමතිද මේ කයට මම දැන් මෙතන ඉන්නවට අකමැතිද මේ පෙන්වන චිත්‍රපටියට කැමති සෙල්ෆෝන් එකට කැමති ටැබ් එකට කැමති මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට ඉතින් ඒක නිසා ඔක්කොමලා ටැබ්ස් පාවිච්චි කරනවා ඔක්කොමලා ටෙලිවිෂන් බලනවා ඔක්කොම පත්තර බල බල ඉඳදී භාවනා කරන එකට එයා දන්නව මොන දේ බැලුවත් ඇති රාගයක් උප්පනවා මිසක්කා ඇති ද්වේෂය කුප්පනා මිසක්කා ඇති මෝහය කුප්පනා මිසක්කා ඇති හැටිය දකින්න පිළියක් නැහැ. ඇති හැටිය දකින්න මම දැන් මෙතන. ඉතින් ඒකට අම්මා කිව්වට අහන්නේ තාත්තා කිව්වට අහන්නේ ගුරුවරයා කිව්වට අහන්නේ අම්මත් කරන්නේ කුණුහරුප වැඩමයි. තාත්තත් කරන්නේ ඒකමයි. ඉස්කෝලේ ගුරුවරයාත් කරන්නේ ඒකමයි. ඉතින් ළමයා දන්නවා මුන් මේ හෙළුවෙන් ඉඳගෙන තමයි මේ අපිට ඇඳුම් අඳගන්න කියන්නේ කියලා. මොකද ඒගොල්ලොත් කරන්නේ මේ රූප වාහිනී බල බලා සද්ද සද්ද කර කර අනම්මනම් කර කර මේ දරුවන්ට පෙන්වලා දාන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ මේක තියා බලන හිටියන් මොකද වෙන්නේ කියලා හිතන් සල්ලි දීලා මේ කුණුහරුප ගෙදෙට්ට ගෙනල්ලා ඒවා බලලා කියනවා ළමයි නරක වෙනවා කියේ. ඒවා නිකන් දෙන්නේ නැහනේ. යන්ත්‍ර ගෙනල්ලා ලයිසන් අරගෙන තමයි ඒවා බලන්නේ. අන්න වගේ අපි මේ ඉඳුරන් 6 නෑ මේ කියන ආයතන 10 ගැන හරියට දැනගත්තා නම් පේනවා අපි මේ රස වින්දනයේ සඳහා සෑහෙන තකතිරුකමක් සහ සෑහෙන තෘෂ්ණාවක් තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න. ඒ නිසා එකම චිත්‍රපටිය දෙන්නෙක් බැලුවොත් දෙන්නගේ තියෙන අවිද්‍යාව වෙනස් නම් තෘෂ්ණාව වෙනස් නම් දෙන්නට දෙකක් වෙයි. එක්කෙනෙකුට මේක රසයි, තව කෙනෙකුට ඒක රසයි. එක්කෙනෙක් කියනවා මම ශෝකාන්ත චිත්‍රපටි වලට කැමතියි. තව කෙනෙක් කියනවා මම දුක්ඛාන්ත චිත්‍රපටි වලට කැමතියි කියලා. ඒ නිසා ටෙලිවිෂන් දැන් ගෙදරක හතර දෙනෙක් ඉන්නවනේ ටෙලිවිෂන් හතරක් තියෙනවා. මොකද ආර්ය ශෝකාන්තර දානකොට මෙයා දුක්ඛාන්තර දානවා. ඉතින් රණ්ඩු. ගෙවල් වල රණ්ඩු මේ රිමෝට් කන්ට්‍රෝල් එකට රණ්ඩු. ගත්තක මං කියන මට කාටුන් ඕනේ කියලා. තව දෙනෙක් කියන නෑ මට ඕනේ ඇඩ්වර්ටයිස්මන්ට් එක. මට ඕනේ සෝකාන්ත චිත්‍රපටි. මට ඕනේ දුක් හතර දෙනෙක් ඕන ටෙලිවිෂන් හතරක් ඕන. ඒ තරමටම අපි අපේ මේ රසාස්වාද වෙන් කරගෙන තියෙනවා. ඉතින් මේක පිළිබඳව සාරාංශක කල්පලක්ෂයක් පෙරපුර බුදුජානනාථේ අපට කියනවා. උඹලා යමක් දැක්කා නම් ඇහුවා නම් ගන්ධ රස පහස බැලුවා නම් හිතෙන් හිතුවා නම් උඹලා විතරක් නෙවෙයි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්තමන බ්‍රාහ්මනියා පජාය. දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකේ සියලුම දෙනා අහවල් දෙය දැක්කා අහවල් දෙය ඇහුවා ගතරස පහස වින්දා හිතුවා කියනවනම් ඒ සියලම මන් දන්නවා. නිසා අපිට කියන්න බෑ සරුවච්චන් ආහන්සේට ඔබ වහන්සේ මේ දන්නේ නැතුව මේ බණ කියලා තියෙන්නේ. ඔබ වහන්සේ අහවල් අහවල් දන්නේ නැතුව මේනේ සරුවච්චන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් සරුවච්චන් ශික ලබලා ඒක කියන පාරමිතා පිරුවයි කියලා. අපි කියනවා සියල්ලදත් කියලා. ඒක ප්‍රකාශ කරන්නේ මුල මොන જાති වලින් බලන්න ගියත් මම දැකලා එහෙන් දකින්න දෙයක් නැහැ. ඊට පස්සේ බුදුහාමි කියනවා ඒ සියල්ලම විනිවිද දැක්කයි කියලා. සබ්බං විදිතං. උඹලට තාම බලන්න දෙයක් තියෙනවා. ඒක මම මේක විනිවිද දැක්කා. එතකොට මට පේනවා ඒක නිකන් පුස්සක් විතරයි. එසා බොල් විතරයි. ඒකලියල අපට කියනවා දිත්තා දත්තබ්බන් දිත්තං නමඤ්ඤති. උඹල ඔය දකින්න දේ ඔය නැවත නැවත බලන්න තරම් ඕකේ දෙයක් නැහැ. දකින්න දේ ඔච්චරම තමයි. Tamanට මේ මොන හරි ගමනක් යනකොට වාහනේ පැත්තේ වීදුරෙන් මොන හරි පේනවා. දත්තබන් දිත්තං නමඤ්ඤති. ඒකයි හැරිලා බලන්න දෙයක් නැහැ. පේනවා එච්චරම තමයි. අපි මේ හිතන්නේ නැහැ අපි දෙන අහවල් චිත්තේ ඊට වැඩි වටිනවා. අහවල් දේ අනිකාට පෙන්වන්න වටිනවා මේ අපි දකින දේ නැවත නැවත දැකිය යුතු යමක් තියෙනවා. එහෙම නැත්නම් මෙතදී මේ එක සැරයක් දැක්කට බෑ. තව සැරයක් බලන්න ඕන දෙයක් තියෙනවා කියලා අපි හිතනවා. ඒ මොකද මේ දේ හරියට දැකලා නැති නිසා. ඉතින් ඒක නිසා අපි ගත්තොත් මේක කෙලින්ම ගන්න බැරි නිසා අපි ආස්වාද ප්‍රසාද හරි වම දකුණ හරි ඒක ඉවර වෙනකම බැලුවයි කියලා හිතමු. අපි සිල් අරගෙන සුදු ඇඳගෙන රැටත් නොකා ශිල්පිටසක් අතර ඉඳගෙන අපි කියන අපි උත්සාහ කරලා බලනවා හුස්ම දිහාම බලන්න අමාරුයි. ඒක හිතින්නේ නැහැ. නමුත් අපි අරින්නේ දවස් බැලුවා දෙක බැලුවා තුන බැලුවා හතර පහේ යනකොට අපිට යම් ප්‍රමාණයකට හුස්ම පේන්න පටන් ගන්නවා. අර ගත්ත ප්‍රයත්නයේට. වයලින් එකක් පුරුදු වෙන්න වගේ. ටයිප් රයිටර් පුරුදු වෙන්න වගේ. කරන්න කරන්න කරන්න කරන්න ඕක ටිකක් අල්ල ගන්න පුළුවන්. එimhe ඇල්ලුවට පස්සේ හුස්ම කියන එක මුණට මුණ දාලා ඇල්ලුවාට පස්සේ බුදුජානන්සේ කියනවා ඔබ දැකලා තියෙන්නේ මේකේ මැද කෑල්ල විතරයි. සම්පූර්ණ දකින්නම් ඔක හට ගන්න තැන බලපන්. හුස්ම හරියට දකින්න නම් 11 ආකාරයක් දකින්න ඕන. හුස්ම කොහෙන්ද එන්නේ කියලා බලපන්. එතකොට යාට පේන්න පටන් ගන්නවා කොහෙදෝ නැති හුස්මක් ලාවට ඇවිල්ලා ඒක තමයි මේ නාස්පුඩු පුරවාගෙන එළියට යන්නේ. ඉතින් ආදුනිකයට ඒකවත් අහුවෙන්නේ නැහැ. යම් කෙනෙක් දැනගත්තොත් නෑ නෑ එනවන උස මට අල්ලන්න පුළුවන් දැන් බුදුහාමුදුර අපිට කියනවා මුල බලන්න කියලා. එතකොට හුස්ම දිහා එන්නත් ඉස්සරලා ලෑස්ති මනසකින් ගිහලා හුස්ම බැලුවොත් පේනවා. කොහොම සියුම්මට පටන් ගන්න දෙයක් තමයි මහා කුලකක් එහෙම නැත්නම් සුලි සුලඟක් වගේ නාස්පුඩු පුරවගෙන යන්නේ. එතකොට යාර මුලට යන්න යන්න යන්න සතිය හොඳටම තීව්‍ර වෙනවා. සංවේදීභාවය හොඳට වැඩි වෙනකොට රූප බලන්නේ, සද්ද අහන්නේ ගන්ධ රස පහස නැහැ. හුස්මෙම ඇහැ පිට ඇහක් තියාන බලහන් ඉනකොට පේනවා. ඊ타ත්ම සියුම් හුස්මක් තමයි ක්‍රමයෙන් කස කැවිලා. මේ හුස්ම නාස්පුඩු පුරවගෙන ඉන්නේ අපිට ඒ ටික විතරයි දැනෙන්නේ. හොඳට බැලුවත් නම් පේනවා මුලක් තියෙනවායි කියලා. මේ විදිහට සතිය හොඳට ප්‍රනීත වෙනකොට සූක්ෂම වෙනකොට පේනවා. මෙහෙම නාස්පුඩු පුරවාගෙන යන හුස්ම ගෙවෙනකොටත් අර පටන් ගන්න තැනටම ගිහිලා තමයි ගෙවෙන්නේ. නොදැනෙන තැනට යනකම් යන. මේ විදිහට හුස්මේ මුලැමැදාග දකින්නකොට අපි කියනවා මිත්‍යක් නොදැක්ක තාලෙට හුස්ම දිහා බලනවා. මේ විදිහට හුස්ම තුනක් බලන් ඉස්සලා හුස්ම කිවිල යනවා. මහා පුදුමාකාර මේ භාවනා කරලාද අරමුණෙහි සවිස්තර බලනකොට ඒකෙම හැප්පිට හැක්ත යන බලනකොට ඒ හුස්ම හරහා දකින්න බව තමයි විදිතං කියන්නේ ඒක තමයි. හුස්ම තියෙනවා දැනෙන්නේ හුස්ම නැත්තම් මැරෙන්න එපයි. මැරෙන්නේ නැහැ. එතකොට හුස්ම හරහා අපි දකින්නේ. එතකොට අපිට සමහර වෙලාවට ඔය බල බල ඉන්නකොට මේ හුස්ම විතරක් මේ මූණේ නලියනවා තේරෙනවා. මේ ඇඟේ වතුර ගලන්නා වාගේ තේරෙනවා. කූඩල්ල යනවා වාගේ තේරෙනවා. එහෙම නැත්නම් කූඹි දුවන්නා වාගේ. ඒකට මට තේරෙන මේ හුස්මේ හැප්පිට හැත්ති ආගෙන ඉන්නකොට මේ ශරීරයේ අනිත් ඇඟවල සිදුවෙන දේවලුත් පේනවා. හැබැයි එව්ව හරහා ඕනේ නම් අර ගෙවෙන හුස්ම බලන්න පුළුවන්. නැත්තම් ගැවෙන ගෙවෙන හුස්ම හරහා මූණි කුඹි දුණුව දකින්න පුළුවන්. ඒතකොට මේ කට නාය ඒ වගේ තැන්වල නිකන් දෙඹරේ බැද්දා වගේ තද වෙච්ච ගතියක්. හිරි වැටලා තිබිලා හිරි යනවා වගේ ගතියක්. සත්තු යනවා වගේ ගතියක්. ඇඟපත තඩිසි වෙනවා වගේ ගතියක්. ඇකිලෙන්නා වගේ ගතියක් එනවා. ඒතකොට දන්නා මේක බොරුව මේ කෙරෙන්නේ කියලා. තමානන අදත් ලියලා තිබුණා නෑ මේක නා කුඹුවෙක් ඉන්නවමයි කියලා හිතෙනවා. නමුත් හොඳට භාවනා කරපෙන්න දන්න මේ හිත කඩන්න යන්නේ. මේක හරහා මම ආනපානේ බලන්න පුළුවන්. ආනපානේ හරහා මේ කම්පට චංචල බලන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ දේවල් තිබුණට හරහා බැලීමේ ක්‍රමයක් එක අරමුණක් බොහෝ වෙලා බැලීමෙන් අපිට දැනගන්න පුළුවන්. ඒක කෙරෙන්නේ නැහැ gedara torei. අපි කරන්නේ රූප මාරු කරනවා, ශබ්ද මාරු කරනවා, ගන්ධ මාරු කරනවා, රස මාරු කරනවා, පහස මාරු කරනවා. තමයි කාමේ කියන්නේ. කාමී කියන්නේ අපි එක එක රූප කියලා ගත්තොත් වර්ණ සහ සටහන් මාරු කරනවා. ශබ්ද ගත්තාම Dolby system single channel western music music eastern music උත්තර ಭಾರತೀಯ සංගීතය දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය rock music කියලා එකම දේ අපිට බෑ. ගන්ධ විවිධ ගන්ධ රස. ස්ත්‍රීන් පුරුෂ ගන්ධයට කැමති. පුරුෂයා ස්ත්‍රී ගඳට කැමැති. ඉතින් ඒවා ඒ ඒ ක්‍රමයට සෙන්ට් හදලා විකුණනවා. උන්ට කාමයේ අවශ්‍ය නම් මේක ගාගෙන බලන්න. ඉතින් හරි ගණන් ওই බින්දුවක් එමෙ හෙන ගණන් ඒකේ. අඩු ගඳ නිකන් හම්බෙයි. අඩු ගඳෙන් තමයි වැඩේ සිද්ධ වෙන්නේ හැබැයි. ඔය මොන සෙන්ට් ගාගෙන කියලා. රස ගත්තාම චීන කෑම වෙනස්, ජපන් කෑම වෙනස්, සයිවර් කෑම වෙනස්, පොල්ලතු වඩේ කෑම වෙනස්, ඉතාලි කෑම වෙනස්. මේ වෙනස් ගොඩාක් දේවල් තියෙනවා අපේ නගරේ හරි ෂෝ. අපිට ඕනේ ඕනේ රස ගන්න පුළුවන්. පහස මේ විදිහට විවිධාංගීකරණය වෙන ලෝකේ එක දෙයක් දිහා දිගට බලන්න හිටියානම් එයාට තේින අරමුණක් බලාගෙන ඉන්නකොට ටික කාලයක් යනකොට අරමුණ නීරස වෙලා බොඳ වෙලා ලොඳ වෙලා හරහා බලා ගන්න පුළුවන් තත්යක් එනවා. එතෙන් එනකොට කට්ටිය බහ වෙන නැගිටලා යනවා. හරි කම්මැලි අප්පා මේක බලාගෙන ඉන්න බෑ නිදිමත වෙනවා. අඩු වන ලක්මන් කරනකොටත් නිදිමත එනවා. කෙරෙන්න පටන් ගන්නවා. ඒ තමයි මේ අරමුණ විනිවිදින්න පුළුවන් වෙලාව. ඉතින් කමඨාන සුද්ධ කළ කිව්වොත් මේ පහ වෙන වෙලාව කියන්නේ විරාගේ අර වගේ තට්ටු මාරු කරන වෙලාවට තියෙන රාගේ ඒ නිසා බලාපන් විරාගේ පහළට වැඩි වෙලා යන්නේ භාවනා කරලා දවසින් පැයෙන් පෙන්ලා දෙන්න පුළුවන් බුදුදහමේ ක්‍රමයේ හරි ඉන්නකොට කම්මැලි වෙනවා. ඒකට ප්‍රිය ඒකට මනාප වෙන්නේ ඒකට කරගෙන යන්න කියන්නේ මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද? බරුවක අමාරක වැඩමුළුවක් නෙමෙයි කොච්චරක් කරන්න වෙයිද දන්නේ මේ භාවනා කරනකොට එපා වීම කියන එක මෙච්චරම ප්‍රසිද්ධ දෙයක්. ඒකට වෛර කරන්න එපා. ඒක විරාගේ. එතකොට වෙන්නේ මොකද? පේනවා තමයි ආනපාන. හැබැයි හරහා පේනවා. ආනපානේ තියෙද්දි වෙන දේවලුත් පේනවා. මොකද මේක දැන් බොඳ වෙලා. මේක ලොඳ වෙලා. ඉතින් මෙහෙම හරහා පේනවනම් ඒ හොඳට ආනපානේ බඩලා කිවන් වෙච්ච යෝගාවචරේ ගිහිල්ලා තව යෝගාවචරද කිව්වයි කියන්නේ අනේ මම මුල කරපත්තාන ගත්තේ ආනපානේ. දැන් දැන් ඉඳගත්තාමට උස්ම ටික තුනක් යනකොට නොදෙන්න මට්ටමට යනවායි කියලා. එතකොට අනිත් එකනා කිව්වොත් අයියෝ මම නම් ගත්තේ බිම්බීම හැකිලිම දැන් මටත් ඒකනේ. ඒක දෙකක් තුනක් කරනකොට ඒකත් කිවිලා යනවා. දැන් කොහෙද ඉන්නේ දෙන්න එක තැනක. ආනාපානේ හරහා ගියත් බිම්බීම හැකිලිම හරහා ගියත් ওই දෙක විනිවිදට පස්සේ පේන්නේ එකයි. කම්පන චංචල ටිකක් පේනවා. එතකොට ඒකට ආනාපාන කියලා දාන්නත් බෑ බිම්බිම හැකිලිම කියලා දාන්නත් බෑ ඒක සාමාන්‍යයෙන් ආනාපාන භාවනාදී ඔය රසවත් විදිහට කියනවා යම් වෙලාවකට යෝගාවචරය දිගින් දිගට හුස්ම රැලි 10ක් 15ක් බලන්න පුරුදු වෙච්ච වෙලාවක ආස්වාද ප්‍රසවාස දෙක වෙන් වෙන් වෙනස් වෙන විදිහට මෙනෙහි කරලා දෙක වෙන් කරලා බලන්න පුළුවන්ද කියලා බැලුවොත් එයා report එකක් දෙයි හුස්ම ගන්නකොට සීතලයි පිට කරනකොට ප්‍රශ්නයයි හුස්ම ගන්න කෙටි පිට කරනකොට දිගයි නැත්නම් ගන්නකොට දිගයි පිට කරනකොට කෙටි. මෙහෙම කියලා ගන්නෙ වමෙන්. නාස්පුඩිය. යන්නේ දකුණේ කියලා මේ දෙක අතර පැහැදිලි වෙනසක් ඔය සතිපාසල් ළමයි පවා කියනවා. දැන් මේක දිගට බලාන ඉන්නකොට ওই දෙකේ වෙනස නැති වෙනවා. ගන්නකොට හෙලනකොට තියෙන උණුසුම සිසිලස නැති වෙනවා. දිග කෙටි බව නැති වෙනවා. කොයි පුඩුවෙන් ගන්නවද කියලා මතක නැතුව යනවා. ඕකම තමයි පිම්බි මැකිලිමඩත් වෙන්නේ. එතකොට ගිහිලා දෙකම වැටෙන්නේ එකතන. දෙකටම කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. ඉතින් හිතෙන් යනකොට එයා ඒ පිම්බීම හැකිලි විනිවිදලා ආනපාන විනිවිදලා දැන් එයාට පේනවා මම ඉන්නවා ශරීරයේ අතන මෙතන කැක්කුම් වගේක් දැනෙනවා කම්පන චංචල වගේක් දැනෙනවා මැරිලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ ඒකට කියන්න පුළුවන් කොයි අරමුණෙන් ආවත් ඒ උද්‍යප්පේ ඥානෙ කිට්ටුවට යනකොට සම්මස්සන ඥානෙ පෙන්නට පස්සේ අරමුණු නැහැ. හැබැයි අරමුණු වල කැඩිච්ච කෑලි. දැන් හාල් වෙනුවට හුණුසාල් වගේ කෑලි කෑලි කෑලි වගේක් තියෙනවා. ඒකේ ආස්වාද ප්‍රසආස දෙකේ වෙනසක්, පිම්බීමේ හැකිලිමේ වෙනසක් මොකක්වත් බලා ගන්න බෑ. එතින්දි තමයි ඔය කම්මැලිකම එන්න පටන් ගන්න. ඉතින් යෝගාවචරය හොඳට අරමුණ දිහා හොඳට බලමින් යනවනේ යාට පේනවා මේ වෙස්මාරුවක් වෙන්න හදනවායි කිය. මේ මොකද්ද අකමැති බවක්, කම්මැලිකමක්, නීරසකමක්, බයගතියක් නැගිටලා ඵලයන් කියලා හිතන ගතියක් එනවා. ඒක කවදාකවත් ඒක සැරේට එන්නේ නැහැ. ඒක හිමීට හිමීට යනවා. එතකොට යාර පේනවා මට පුළුවන් අරමුණක් දිහා බොහෝ වෙලා බලා හිටපුවා අරමුණ විනිවිදින්න. විනිවිදට පස්සේ පිම්බීම හැකිලිමෙන් ගියත් එකයි යෝග පිම්බීම ආනපානෙන් ගියත් එකයි. ගෝ කල්යන යෝගාදයට ඕකමයි සක්මනේදිත් වෙන්නේ. සක්මන තිබේ වෙනවා දකින්නකොට පේනවා. gediye පිටින් ඇවිදිනවා පේනවා. මම නෙවෙයි යන්නේ. ඒක ඔහේ සක්මන යනවා. මේ විදිහට බලනකොට මේ පටන් ගන්න අරමුණ මම ආනාපානෙම යේතුයි. පිම්බීම හැකිලිමම යේතුයි. වම දකුණම යේතුයි කියලා අරමුණ දැඩිව ගැනීමක් නැහැ. මේ මට්ටම පැනපු කෙනාට. පණින කන්නම් ඇත්තට ඒක එහෙම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මම ඒ අරමුණු හැම එකම දන්න නිසා එකක්වත් ඇල්ලුවේ නැහැ. එකක්වත් මම හේතුුනේ නැහැ. මේ නිවන් දකින්න පුළුවන් ආනාපානෙ විතරමයි කියලා. නිවන් දකින්න පුළුවන් ඉන්නේ බිම්බි බහැකිලිම විතරමයි කියලා. පිමන් දකින්න පුළුවන් ඉන්නේ බුද්ධ අනුසය විතර එහෙම එකක් නැහැ. ඉතින් ගොඩ වෙනකන් අරමුණක් අවශ්‍යයි. එහාට ගියාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් ඉන්න ගුරුවරු මේ අරමුණු බදාගෙන භාවනා ක්‍රම බදාගෙන ඒ ඒ මොඩියෝ ටිකත් බදාගෙන මේ අපි ආනපන කරන කට්ටිය අපි මේ පිම්බීම හැකිලිම කරන කට්ටිය කියලා මහා ලොකු වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ අඩු ගානේ අරමුණවත් විනිවිදලා නැහැ. විනිවිදානම් ඕකේ જાතියක් වංශයක් තෝරන්න දෙයක් නැහැ. ඔය මොහොතට ඔරුවක් දියත් කරනකොට රැළ බින්දෙන හරිය විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. බින්දෙන හරියට එහාට ගියාට පස්සේ ඕන තැනක ඔරු පදින්න පුළුවන්. අර රැළ කපාගෙන යනකම් වාරගම් කාලේ බලන්න ඕනේ. හරියට වේලාව බලලා හරියට රැළට අංශක 90ට තියලා තල්ලු කරන්න ඕනේ. ඒකට මුත්‍යෙක් ඉන්නවා දැනුමුත් එක්ක ඉන්න වෙරළේ. නමුත් බින්දෙන් හරි එහාට ගියාම ඕන කෙනෙකුට වරුපදින්න පුළුවන්. අර අපේ භාවනාව වල බින්දෙන හරිය තාමත්ම තුනි මොහොතවත් එහා පැතර ගිහිල්ලා නැත්නම් අපි අරමුණු අල්ලනවා. මේක තමයි ලේසි භාවනාව. මේක තමයි අමාරු භාවනාව. බුදුන් කියනවා න න උපට්ඨාචි මම මේ ඔක්කොම දැක්කා. එකක්වත් මම වෙන් කරලා හඳුනන ඔක්කොම එකයි. දැකපු අරමුණවල මේක හොඳයි මේක නරකයි කියන දෙයක් නැහැ. එහෙම නැත්නම් අපි කියනවා මේ යුනිවර්සිටි එකේ බිත්තික ලියලා තිබුණා මැනිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි කිය. කොයි ගෑනිත් එකයි. ඉතින් අපි ඒක තෝරන්න ගියාම දිගපල්ල මනිනවනේ. මැනලා, ගෙවල් දොරවල් බලන්න ගිහිල්ලා, පොරොන්දම් බලලා, අනේ ඒ ගෑනි තිල උන් අල්ලපු ගෙදර ගෑනිත් එක පැල්ල. ලස්සනට ජයයට මගුල් කාලා මගුල් කරන දෙවෙනි කසාය තමයි හරියන්නේ. ඒතකොට කොයි ගෑනිත් එකයි. ඒ වුණාට තෝරන්න ගියා. බුදුරජාණන්සේ කියනවා මට ඒ අරමුණු වල වෙනසක් නැහැ නේ. උපට්ඨාසි මම එකක්වත් අල්ලගත්තේ නැහැ. ඒ මොකද මම මේක හරියට දැකලා තියෙන නිසා. ਬਾගෙට දැක්කනම් ඒකට ප්‍රේමය උපදිනවා. හරියට දැක්කනම් ඔහුගේ උපදින්න ප්‍රේමයක් නැහැ. ඔය ගෑණි නෝනා වුණත් මැනික වුණත් කවුරුත් ගෑණිම තමයි. මේ මේ වයිතින් අර පිරිමි කෙනෙක් හින්දා මං කියන කතාව ගෑනුන්ගේ කවි ඇති ඔහම මන් දන්නේ ඒක මට අහුවෙලා නැහැ. ඒක නිසා බැලුවොත් මේ දේවල් දැන් ගංගානංගගේ වැලි අරගන්න ගියාම කොතනින් ගත්තත් වැලි වැලිමයි. ඒ වුණාට අපි මණිකටයි වැලි වලට කොච්චර වෙනසක් සලකනවද? මණිකක් දැකපුවාම මහා ලොකුට සලකනවා. වැලි නැහැ. දෙකටම මණි කියන නම තමයි බුදුහාමර පාවිච්චි කරන්නේ. මහියංගනේ කියලා කියන්නේ වැලි තලාව කියන අදහස. මණි කියන අතරේ සදාන් කරලා තියෙනවා. ඉතින් මේ හතර මහා ධාතුන්ගේ පැත්තෙන් බලනකොට ඔක්කොම එකයි. අපි මේවා වෙන් කර කර වෙන් කර කර මේක සිංහල බුද්ධ ආගම මේක කළු මේක සුදු කියන මොන්න තරම් රාගයක් ද්වේෂයක් ඇති කරන මේ ඔක්කොගම තියෙන ධාතු ස්වභාවය දකිනවනම් ඒ එකක් මේක මගේ කුට්ටිය කියලා කඩා ගන්න දෙයක් නැහැ. කඩා ගන්නවා මේක නොදකින්න තාක්කල්. ඒක නිසා බුදුසසුන අපිට දේශනා කරන ඔක්කොම මේක බල බල ඉන්න බෑනේ. එක කොටසක් ගන්න ආස්වාස් ප්‍රසආසය හෝ පිම්බීම හැකිලිම හෝ සක්මනෝ එකක් කරන එක ඉවර වෙනකම බලන්න. එතකොට වෙනකේ අල්ලන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේක එහෙමනම් අනිශ්චයල්ලමත් එහෙමයි කියලා ඒකෙන් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන එක තමයි මේ භාවනා ලෝකය කියලා කියන්නේ. භාවනා ලෝකේ නැත්තම් අපිට දත් බෙහෙත් කිව්වොත් ಜಾති ගොඩක් තියෙනවා. මගේ දත් බෙහෙත් මේක. එහෙම නැත්තම් බෙහෙත් ಜಾති ගොඩක් තියෙනවා. ওই දත් බෙහෙත් වල 99.99% තියෙන කිරිමැටි. මුයි පිඟන් හොදන ඔක්කොගෙම තියෙන්නේ මේ 10 යාලු. උඩ පොඩ්ඩක් සුවඳ ගඳ ටිකක් දාලා තියෙනවා. එච්චරයි. ඔක්කොගෙම එකයි. ඒ උනට කම්පැනි කියන්නේ මේ නම කියලා ඉල්ලන්න, අපි එකේ නම කියලා ඉල්ලන්න ඒක තමයි හොඳ මේක. මොකටද? මේ ඕගොල්ලන්ට වැඩක් කරලා දෙන්න නැත්නම් උන්ට කුට්ටිය කඩා ගන්න. ඉතින් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක දවසට 20ක් බලපු එක සුපර් මාකට් එකට ගියාම ඉබේම අරක අරගන්න. දන්නේ මේ මේ මම මේ ගොඩාක් තියෙනකොට මේ මේ જાතියම ගන්නෙ මොකෙන්ද? අර මිනිස්සු ටෙලිවිෂන් එක හරහා අපේ හිත තත්ත්වගත කරලා තියෙන්නේ. ඔය ඔක්කොම තියෙන එකම. එහෙම බෑ. අපිට කියන්නේ අපේ බ්‍රෑන්ඩ් එක ඕනේ. අපේ જાතිය තියෙන්න ඕනේ. දැන් පොඩි ළමයෙකුට එහෙම බඩුවක් කරන් දෙලා බේරන්න බෑනේ. එයාට ඒ જાතිම තියෙන්න ඕනේ. ඉතින් පිටරටව කට්ටි ගන්න ළමයට සල්ලි දීලා කියන බෝණ එකක් ගනින් කියලා. ඉතින් ඒ තරම් අපේ හිත තත්ත්වගත කරලා දැන් බුදුරජාණන්සේගේ අනිත් පැත්ත කියනවා මම ওই කිසි දෙයකට වෙන් කළ හඳුනාගන්නේ නැහැ. මිනිස්සු ඔක්කොම එකයි. මාතා යත නියම් පුත්තං ආයුසායක පුත්තමන් රකේ වම්පි සබ්බ භූතේසු. මමක් තම දරුවෙකුට යම් ආකාරයෙන් ප්‍රේම කරන්නේද? ඒ විදිහට සියලුම සත්‍යයන්ට ප්‍රේම කරන්න කියනවා. මව තමන්ගේ දරුවා ප්‍රේම කරනවා කියකෝ මහා දෙයක් බැල්ලිත් පැටවුන්ට ප්‍රේම කරනවා. ඒකේ ගන්න දෙයක් නැහැ. පුළුවන් නම් ඒ ආදර්ශ ඔක්කොටම ප්‍රේම කරන්න. ඒකත් උකට අපිට නීරස වෙනවා. අන්නේ නීරසකම භාවනාදී ඇති වෙන දෙයක්. ඒ මොකද ඕනම දෙයක් විනිවිදොත් ඒ දේ තියෙන වටිනාකම නැති මොන්නම දෙයක් හරි වැඩිපුර දිගටම ඇසුරු කරොත් ඒකේ වටිනාකම එnde එnde අඩු වෙනවා මිසක්ම ලෝකේ මොනම වස්තුවක්වත් නැහැ. බලහන් ඉnde ඉnde ඉnde එපා නොවන වස්තුවක්. දැන් තේරවාදී බුද්ධ ආගම කියනවා බුද්ධ රූපේ විතරක් බලාන ඉඳින් ඉඳින් කවදාකවත් එපා වෙන්නේ නැහැ කියලා. නමුත් මුස්ලිම් මිනිස්සු වෙන එකක් කියනවා. Hindu මිනිස්සු වෙන එකක් කියනවා ඇති. ඕනම දෙයක් දිහා බලනකොට එපා වෙනවා. ඉතින් ඉන්සාව බුදුන් කියන ඔක්කොම දිහා බලන්න බෑ එකක් අරගෙන ඒක දිහා ගොඩක් කියලා බලනකොට ඒක විනිවිද නම් ඒකේ ওই බලපු දෙයට එහෙන් ආය බලන්න දෙයක් නැහැ කියලා දැක්කනම් ඒ දේ බලාන ඉන්නකොට අපේ හිත පිට යනවා කියන්නේ. මොකටද යන්නේ? ඊට වැඩිය බැලිය යුත්තක් තියෙනවා කියලා හිත කියනවා. ආනාපානේ බලනවා. ආනාපානේ ඉන්නවා. එතකොට හිත කියනවා නෑ ඔය සද්දේන එක අහපන්. ඔය රූපේ දිහා බලපන්. ඔයන වේදනාව ඊට වැඩි විශේෂ දෙයක් කියලා අර මේිට එහා වටිනාකමක් දෙන එකක් හිත ගිනල්ලා දාලා අපේ අර අහිංසක හිත නිහතමානී හිත මුඛයට හඳුනතු කරගන්න. ඒ නතු කරන එක මම අනුමත කරේ නැත්නම් හිත කවදාවත් පිට යන්නේ ඒක මංගලව්ව අනුමත කරව ගන්නවා. යා ආනපානට වැඩිය ඇහෙන සද්ද ලොකුයි. ආනපානට වැඩිය දැනෙන වේදනාව ලොකුයි. ආනපානට වැඩිය හිතන හිතවිල්ල ලොකුයි කියලා ඒක අපිට දැනෙනකොටම අපේ හිත ඒක අනුමත කරන්න ඕනේ. එහෙන් එනවා යෝජනාවක් ඕම් බලාපන් ඔබ බලන්නේ මේ කම්මැලි ආනාපානට වැඩිය හොඳ ලස්සන සද්දයක් තියෙනවා. ඕම් බලාපන් ඊට වැඩිය හොඳ හිතවිල්ලක් තියෙනවා. එහෙම නැත්නම් ඕම් වේදනාවක් තියෙනවා කියලා එහෙන් එනකොට හිතන්න එපා ඒක අපි අනුමත නොකර එහෙට යනවායි කියලා. අනිවාර්යයෙන්ම යන්න ඉස්සලා අනුමත වෙනවා. ඒ මොකද අර බලාන ඉන්න එකේ තියෙන අප්‍රිය භාවයත් පේන එකේ මිහිට වැඩිය යමක් ඇති කියලා යනවා. ඇත්තටම ගියාට පස්සේ ඒකේ ගන්න දෙයක්වත් නැහැ. ඔය හොලිවුඩ් තමයි විශේෂම දික්කසාද ගොඩක්ම තියෙන ප්‍රදේශික චිත්‍රපටි ලෝකයක්. ඒ හැම මිනිහම දරුවෙක් හම්බෙච්ච ගම පළවෙනි ගෑණි දික්කසාද කරනවා. මේක ඒක ලොකු දෙයක් නෙමෙයි. ඉල්ලපු ගමන් දික්කසාද දෙනවා. ඊට පස්සේ දෙවෙනි ගෑණි පන්දිනවා. ඊට පස්සේ ඒ ඒක යුද්ධ කරම අතාරප ගෑණි ආය කසතවයි. තුන්වෙනියට බඳින්නේ පළවෙනි අතාරප ගෑණි. අතහැරියට පස්සේ වටනකමක් තියෙනවා. ඉතින්ම නිලියක් හිටියලු යා මඟුල් දෙට එනකොට අලුත් මන මලේ ඇවිල්ලා ඒ මල් බොකේක දෙන්න එනකොට වර්ණ කසාදේ දුව අඬනවලු මැරෙන්න අඬනවලු අම්මා මටත් යන්න ඕනේ මඟුල් දෙට මටත් යන්න ඕනේ පාඩියට. ඒක නෑ මේක මගේ කසාදේ. උඹ එන්න ඕනේ නෑ. මන මලේ ඇවිල්ලා කියලා මොකක්ද අයියෝ ඉතින් පොඩි ළමයා ආවම තමක් නෑ එන්න කියන්නේ. ආදි ඔයා ගෙනියන්න කිව්වලු මේ දෙවෙනි එක ඊගාව කසාදෙන් නම් කොහොමඩක්ක ගෙනියන්නේ නැහැ කිව්වලු ඔයා. ඉතින් හිතා ගන්නකො එතකොට මේ කසාදෙන් මොකද වෙන්නේ කියලා. අද අnder නිසා ගෙනියන්න දෙවෙනි කසාදෙට ඊගාව කසාද මොකලට නම් එන්න යන්න එපා මයිත් එක්ක. ආයෙත් මදී තුන්වෙනි සැරේට අර මිනිහම තමයි. ඒක මහ පුදුමාකාර හෙල්ලමක් තියෙනවා මේ අපි givisගත්ත දේ තබා මේ අනියම් ප්‍රේම සම්බන්ධතා. එහෙම නැත්නම් අපි කියනවා මිත්‍යාචාර පුදුම රසයි. පුදුමාකාර රසයක් තියෙන මිත්‍යාචාරය. ආචාර ධර්මයේදී ඕක බැඳගත්ත ගෑණි වගේ ඕක ගන්න දෙයක් නැහැ. gedara ගෑණි. හොර ගෑණි. පුදුම රසයි. ධම්මරත්යාම ඉන්නකොට කියනවා ඒ මනුස්සයා බැඳලා ගෑණි වුණේව රස නැතිලු. හැමදාම අල්ලපු ගෙදර ඉන්න නංගිලා ගෙදරට පණිවිඩයක් කරනවලු. ඒ ගෙදර උයන ටිකක් ඉල්ලගෙන ඇවිල්ලා ගෙදර උන්ට බැන බැන කනවලු. ඉතින් ලුණුත් නැහැ, මිරිසුත් නැහැ, මුණ්ඩ කොච්චර කෙරුවක් කන්න දන්නේ නැහැ, දරුවන කන්න දෙවුල දෙන්නෙත් නැහැ කියලා බයිනවා. ඉතින් ගෙදර යන්නේ කරදර බණ ඉන්නවා. ඉතින් ළමයිකට කියනවා කතාවල ගිහිල්ලා පුංචමල ගෙදර මොන හරි අරමරේ. ඉතින් එයාගේ නපුවා ඒක රසර කළ කනවා. දැන් පුංචම ගෙදර නැති දවසට ළමයා ගිහිල්ලා අම්මා උයපේ එකක්ම ගෙනල්ලා ආපහු ඊට පස්සේ පැත්තෙන් දීපුවාම අර විදිහටම රස කරනවා. ඉතින් එහෙම එකක් තියෙනවා වෛද්‍ය ශාස්ත්‍රයේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. දොස්තර කෙනෙක් දුන්නොත් කිසියම් බෙහෙතක් නැති පෙත්තා. මනුස්සයර සනීපෙනවා. මෙහි එන හුඟ දොස්තරලා මට කියනවා මේ ඉන්න සංග්‍රහයට කිසි ලෙඩක් නැහැ. හැබැයි සංඝයාට තාරපාර පෑගෙන්න ඕනේ නම් සංඝයා මොකක් හරි හොරලෙඩක් අරගෙන එළියට යනවා. දොස්තර දන්නවා. ගියාම බල්ලා හොඳට නලාවක් තියලා කටටත් කූරක් ගහලා ඉන්ජෙක්ෂන් ඔක්කොම කියන සාංශ මේ මේ බේත් නින්දට පස්සේ මේක ගන්න නින්දට ඉස්සලා මේක ගන්න කියලා ලියලා දෙනවා. එක එක්කත් බේත් බොන්නේ නැහැ. ඕගොල්ලොත් එහෙම තමයි. දොස්තර මාත් ඇවිල්ලා කියන සාංශ මම දෙන්නේ ප්ලාසිබෝ. ඔකේ තියෙන ටැල්කම් පවුඩර් විතරයි. මේකම සනීපේ. දැන් හොයාගෙන තියෙනවා ටැල්කම් පවුඩර් විතරයි කියලා දුන්නත් සනීප වෙනවා කියලා. මේ තරම්ම මායාකාරී හිත. ඒක නිසා කියනවා භාවනා කරන කෙනා අදිෂ්ඨාන කරොත් මං සුව වෙන්න කියලා සනීප වෙනවා. ඒකට කියනවා ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. medicinal power of meditation කියලා. එයා භාවනා කරනවා මම යන්නේ. දොස්තර හම්බෙන්නේ නැන්නෙත් නෑ. වේදනාව දන්නවා මට සනීප මට සුවත් වේවා. එච්චරයි. බෙහෙතෙන් නෙවෙයි සවපත් වෙන්නේ අර අදිස්ථාන ශක්තියෙන් අර අද්ගුණෙන් අර විශ්වාසය. ඊට ඒක බොහෝම ඉහළ කියලා. අපි හිතුවොත් මේ බෙහෙත් අවිශ්වාස කෙරුවයි කියලා හිතන්න. දොස්තර අවිශ්වාස කරා. මගේ භාවනාවම විශ්වාස කරා. කිසිල දක්ෙන්නේ. ලෙඩ එන්නේ නැතික නෙමෙයි තියෙන්නේ. ඔය එන කිසිම කැක්කුමකට පිපරනකට චෝදනා කරන්නේ. ඌ ඉතින් ජීවත් වෙනකොට ඌ තියෙන ඉපා තියෙන්න එපා. නැතු කොහොම ජීවත් වෙන්නේ. එහෙම නැහනේ. දොස්තරගෙන් පස්සේ දොස්තර, බේදෙන් පස්සේ බේද දිගින් දිගට කකා ඉන්නවා. ඒක නිසා කවදා හෝ දැනගත්තොත් මේ එකක් අරගෙන මොකක් හරි එකක් අරගෙන කොහොඳටම පිළිසිඳර බලන්න මේ ලෝකේ කිසිම දෙයක මේ සාක්කුවේ දාගන්න තරම් දෙයක් නැහැ. තියෙනවයි කියලා කිව්වත් මරණයෙන් එහාට යන්නේ නැහැ. අපි මොන જાති රැස් කරගෙන හිටියත් ඉස්තිර ගිනිමකට දාලා එහෙම නැත්නම් ගලක තැම්පත් කරලා තිබ්බත් මරණයෙන් එහාට යන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ මොකද? අර දේ බලාපොරොත්තු නැති කෙනෙක් අතරපත් වෙනකොට විශාල දුකක් එනවා අප්‍රිය දහයදයක්. මම රැස් කරගෙන හිටපු වස්තුව මට ඕන කෙනා අතට යන්නෙම නැහැ. ඒ නිසා වැඩියෙන් රැස් කරපේක. ඒ නිසා කටින්ම කොටින්ම දැනගත්තොත් මේ ලෝකයේ ඇසු දුටු ඇසු විඳින ලද හිතන ලද මේ සියලුම දේවල් වල මොකක්වත් ආයේ නැවත බලන තරම් වටින දෙයක් නෑ. ඔය පේන ටික විතරම තමයි. දිත්තා දට්ටබ්බන් දිත්තං නමඤ්ඤති. ඔය පේනදී ඔయిత වැඩි රෙද්ද උසල බලන්න දෙයක් නැහැ. ඔය ඇඩ්වර්ටයිස් වල භාගෙ රෙද්ද උසල පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් ඔළුව පාත් කරලා යන්නේ එතනින් යනකොට. මොකද යට හරිය පෙනේ කියලා. හිතරේ පොඩ්ඩක් එතනම තමයි තියෙන්නේ. එතනමයි තියෙන්නේ මේ බඩු විකුණීමේ සෙල්ලම. මොකද කෑදරයට මේ බඩු අවශ්‍ය කරන මිනිසයාට මේ ඇඩ්වර්ටයිස්මන්ට් දැක්කට පස්සේ වැදලා යනවා. ඉතින් අවුරුදු 3000කට විතර ඉස්සෙල්ලා ඒ ඇතැන්ස් නගරේ හරහා ගියාලු සොක්‍රටිස්. ගෝලෙක් එක්ක ගිහිල්ලා ඉතින් මුළු නගරේ ඔක්කොම බඩු පුරවලා. එයා එහා එහා පැත්තට ගිහිල්ලා කිව්වලු ගෝලයට බලපන් පුදුම වැඩේ. මිච්ඡර විසිතුරු බඩු සහිත නගරයක් කරා මට ගියා. මට කිසි දෙයක අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් එහෙමනම් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් වැඩන්නේ මට කිසිම දෙයක් ඕනේ නැහැ. ඕනේ නැත්තම් ඔය විදුරුවෙන් බලන්නෙත් නැහැ. shopping කරන්නෙත් නැහැ. ඉතින් ඒක තේරිලා. මම මේ නගරේ හරහා ගියා මට මොකක්වත් ඕනේ නැහැ. කවුරු මොනතරම් කෑ ගැහුවත් මේ දෙකක් ගන්න රුපියලයි තුනක් ගන්න රුපියලයි හතරක් ගන්න රුපියලයි කියලා වැඩෙන්නේ නැහැ ඉතින් ඕනේ ඒ වගේ කවුරු හරි දන්නවනම් එක වස්තුවක් හොඳට බලලා මේක අන්තිමට ගන්න දෙයක් නැහැ බලන්න ඕනම දෙයක් ගෙවෙන. ඒක විශ්වාසයයි. ඒක බලන්න ඒ විදිහට කරනකොට මේ ගෙවෙන පැත්ත බලනවා කියන එක භාවනාවේ විශාල දියුණුවක්. යමක ගෙවෙන පැත්ත බලනවා. හුස්ම පටන් ගන්න පැත්ත බලලා මැද ගෙවම් කරලා හුස්ම ගෙවම් වෙන පැත්ත බැලුවොත් එකම රසයයි තියෙන විමුක්ති රසය. ඒ වෙනතු මේ ආනාපානේ නිවන නෑ. පිම්බීම හැකිලිම නිවන නෑ. වම දකුණේ නිවන නෑ. ඒ අරමුණ දිහා බලන බලන්න එතන එතන ගෙවිලා නැහැ. බුදුජානනාංශේ සඳහන් කරනවා වස්තු වල වෙනස තියෙන්නේ හට ගැනීම විතරයි. ගෙවෙනකොට හැම වස්තුවම සමානයි. කොයි එක වුණත් ගිවන් වෙන පැත්ත සමානයි. ඒ ඔක්කොගම නිවන් රසය තියෙනවා. විමුක්ති රසය තියෙනවා. ඒ නිසා අපි මේ දේවල් ගෙවන සැන බලන්න නම් ওই වාහනේ යනකොට පේන දේවල් අය හැරිලා බලන්න දෙයක් නැහැ. ඒ ගෙවෙනවා. හැරිලා බැලුවත් ඔක්කොම බලන්නත් බෑනේ. ආන්න මේක භාවනාවක් කරගෙන ගියා නම් මේ අපිට පේන කවුරු හරි පෙන්වන්න හදනද ওই තියා ගැඹුරක් මොකක්වත් නැහැ. ඔච්චරම තමයි. ඒකට කියනවා දිත්තේ දිත්තමත්තම් භවිෂති. ඒ පේන දේ පේන දැනින් නතරකරනද ඕක ගැන කතන්දර කරලා ඉස්සරහට ගිහිල්ලා ආපහු හැරිලා බලලා මේක ෆොටෝ ගන්න දඟලන්න ගියොත් ඒ තරමටම එකෙන් කෙලෙස් උපදිනවා. එක දෙයට යන්න ඇරියා නම් අහපු දෙයට යන්න ඇරියා නම් මේකණින් ඇවිල්ලා මේකණින් යන්න ගියොත් කතාකවත් කෙලෙස් නැහැ. සද්ද නැතුව නෙමෙයි සද්ද තියෙනවා. එයා ඒ සද්දෙට පිළිපදින ක්‍රමයක් තියෙනවා. ඒ පිළිපදින ක්‍රමය නිසා කිසි දෙයකින් මට ඉතුරු වෙන්නේ නැහැ. පෙරහනකින් පෙරනවා පිරිසුදු අතොට්ටිය මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ආන්නේ වගේ මේ ගැඹුරෙන්ම බණ කියනකොට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ පෙන් දේවල් පෙනුනට මොකුත් වෙන්නේ නැහැ. ඒක එතනින් නතර කරන්න පුළුවන්. ඒක හරියට රසමස උල කනවා එම ගස ගන්න නැතුව. රසමස උල කනවා එම ගස ගන්න. ඒ දැකපු දේ මගේ කරගන්න හැදුවොත් මම කියාගන්න මේක යමක් ඇති කියලා හැරිලා බලලා ගැඹුර හොලන්න ගිය ගම ඒකෙන් අපිට කොක්කක් වදිනවා. ඒක නිසා ආනාපානේ කරගෙන යනකොට ඇහෙන සද්දේ ආනපන කරගෙන යනට ඇහෙන දැනෙන වේදනාව රූපේ මේට වැඩිය යමක් මේක ඇති කියන ඇති කියන මායාව දිගේ තමයි අපි හිත නාසනොර දාගත්ත නාසන දාගත්ත මීහරකෙක් වගේ අර ලස්සන නික්ලේශී අරමුණෙන් කක්ක අරමුණකට යන්නේ නැත්තම් ගෝචරජ්‍යත් භූමියෙන් පිටතට යන ඒක යනකොට හරි අපි තේරුම් ගත්තොත් මේකේ මොකක් හරි නිර්මිත වටිනාකමක් ආරූඪ වටිනාකමක් දුන්නේ නැත්තම් කවදාකවත් මේ කියන්නේ අපේ ඒ තියෙන තකතිරුකම එහෙම නැත්නම් අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා හිතන නෑ මේ ඔය පේන එක එහෙම දාලා යන්න බෑ. ඒක පොඩ්ඩක් බලලා නැතරලා බලලා යන්න ඕනේ. ඉතින් ඒක නතර වෙනවා තමයි ගමන බාධායි. නතර වෙන්න බලන්න නතර වුණොත් නතර වීම නිසා ගමන බාධා වෙනවා. ඉතින් මේ දිගට යන්නේකට කියන උදේ අපේ ඥානෙ කරන මේ එනවා මේ යනවා මේ එනවා මේ යනවා මේ එනවා මේ ඒ වුණා දිගට මිනිස්සු ගමන යනවා. එයාට පේන්නේ ගමනක් යනවා වගේ මොකද එනේ එන දේ නැති වෙනවා පේනවා. ඒතියෙදී මේක නතර කරලා තේ එකක් බිලා එන්න ඕනේ, පස්ස පැත්ත අත ගා ගන්න ඕනේ, කකුල දිගාරින්න ඕනේ කියපු ගම අර වැඩේ නතර වෙනවා. ඒ නිසා ඒ ගම ඒ වගේ වෙලාවක ඉදිරියට ගමන් කරන කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේ මායя මුළු ලෝකෙම හදලා තියෙන්නේ අන්නේ වගේ හැල්මේ කඹේ ඇවිදින්න වගේ දියටින් ඉඳගෙන යන වගේ භාවනාව යනකොට මොකක් හරි විසිතුරු දෙයක් පෙන්නලා ආ ඕකේ මීට වැඩිය වටිනාකමක් තියෙනවායි කියලා ඒ පෙන්නන දේම අර යෝගාවචරයා තකතිරුවෙක් න ะ මෝඩයෙක් න ะ අමනෙක් න ะ ගමන් නතර කරලා මේක දිහා බල බල ඉන්නවා. ඉතින් එහෙම නොවි මම මේ ගමනක් යන කෙනෙක්. මම මේ දකින් දකින් දේ නතර කරුවොත් මට මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ කියලා ගමනේ වටිනාකම තේරුම් ගන්න. අධහානක්ම මේ මගදී දැකෙන දේවල් මේ ආගන්තුක දේවල් කියලා මම යන්නේ කලින් සැලසුම් කරපු දෙයකට කියලා යෝගාවචරයේ අතිරේක දේ දැකලා ආය යන ගමනට එන්න පුළුවන් නම් නැත්තම් තමන්ගේ මූලික අරමුණට එන්න පුළුවන් නම් මොන කුණු හරිපේ දැක්කත් ඒක කුණු හරිපයක් වෙන්නේ නැහැ. ඒකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. අපි හැරෙලා බලන අතරුණොත් තමයි හානිය සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි අවබෝධ කරගන්නවා නම් ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. නමුත් ආනාපානය අපේ ക്ഷേම භූමිය කරගෙන ආනාපානය අපේ නික්ලිෂී තැන කරගෙන නිර්මල තැන කරගෙන කොහේ හිත ගියත් ආනපාන. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්න පුරුදු කරොත් ඔය කොන කෙලෙසේ ආවත් අපේ කය අපිව දාලා යන්නේ අපේ ආනාපානෙ අපි දාලා යන්නේ අපේ සතිය අපි දාලා යන්නේ අපි තමයි කය අමතක කරන්නේ. අපි තමයි හුස්ම අමතක කරන්නේ. අපි තමයි සතිය අමතක කරන්නේ. ඒ පාපේ තමයි සංසාරිකයන්. එච්චර ලස්සනට නොමිලේබිල තියෙන මේ සතියත් හුස්මත් මේ කයත් තබා වෙන දෙයක් ගැන වෙන කෙනෙක් ගැන අතීත නාගතය ගැන කල්පනා කරන්නේ ඒකේ ඊට වැඩි යමක් තියනවා කියලා. උඟ දෙනෙක් කියන්නේ ඒක යුතුයකමක් කියලා. මම දරුවෝ ගැන බලන්න ඕන. මං අම්මා අප්පච්චි ගැන බලන්න ඕන. මගේ වස්තුව බලන්න ඕනේ කියලා ඇත්ත බලන්න ඕනේ. ඔය භාවනා කරන්නත් ඇවිල්ලා ඕව බල බල ඉන්නවනේ. පරියංගයකට කියලා මේ භාවනා කරන වෙලාවෙත් මේ දරුවෝ ගැන කල්පනා කරන අම්මා වැඩක් වෙනව නම් එතෙilla කරන්නේ ප්‍රශ්නයක් නැහැ. මේ අපිට මේ අගයන් ආඩම්බරයන් නිසා අපි ඇදගෙන යන ක්‍රමේ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා අපි යම් හේකින් මේ කරන ලද භාවනාවේ ආනිසංසයක් වශයෙන් අපිට එන කාම හිතෙilla කැටපත් කරන්න පුරුදු කරගත්තයි කියමු. දැනගන්න. මේක නම් කැමැත්ත. දැන් ද්වේෂ හිතෙවිල්ලක් වෙනවා අපි නතර කරගන්න මේ අකමැත්ත. එතන විහිංසහිත විලක් කරනව නෑ. මේ තුනම අපි පොඩි වෙලාවකට හිතාගමු කොහොම හරි භාවනා නතර කරයි කියලා. නතර කරපු ගමන් යට තියෙන ඊට දෙසියුම් හිතවිලි හයක් එයා එව්වට අල්ලගන්න. අර ගොරෝසු හිතවිලි එහෙම නැත්නම් ගොරෝසු සංකප්ප කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප විහිංසා සංකප්ප භාවනා ක්‍රමේදී සෑහෙන්න අඩපණ කරගන්න පුළුවන්. తాවකාලිකව යටපත් කරන්න පුළුවන්. යටපත් කරපු ගමන් යට තියෙනවා සුකුම විතක්ක කියලා හයක්. මේ යෝගාවචරයට අලිමදිවට හරක් කියලා කිඹුල කටුව කිඹුල කනව ඉවසන්න පුළුවන් මේ කොයිල කටුව ඉවසන්න බෑ කියලා ඥාති විතර්ක එනවා. හොඳට භාවනා කරනකොට ඉන්නවා අනේ මට නම් මෙතෙන් දෙන්න හම්බුණා භාවනා කරගන්න හම්බුණා අනේ මගේ දරුවට මගේ අම්මට මගේ නැන්දම්මට මේක දෙන්න නැත්තම් කියලා හිතවිලි එනවත් එක්කම අර බහන ඔක්කොම ඉවරයි. ආනපානෙත් නැහැ, කයත් නැහැ, සතියත් නැහැ. හිතන ඒ උනට කොච්චර වඩනවද මේ ඥාතියින් ගන්න හිතන්නේ. ඉතින් අපිවත් හිතන්නේ නැත්නම් ඒ ගැන කවුද හිතන්නේ කියලා ඥාති විතර්ක දිගේ ලොකු වටිනාකමක් Tamanට දීගෙන භාවනා කඩා පිළිලා ගන්න. එහෙම නැත්නම් පරානුද්යත පරිසංවිත විතක් වෙනවා. මේ අනුන් අයට දුප්පත් වෙච්ච අයට සලකන්න ඕන. එහෙම නැත්නම් දුකටපත් අයට පිහිට වෙන්න ඕන කියලා මේ භාවනා කර්මස්ථානයේදී සතිය තියේදී අනුන්ට උදව් කිරීමේ අදහසක් පහළ වෙනවා. එහෙම නැත්නම් හිතෙනවලු මීට පස්සේ නම් මම දැන් මෙච්චර ලස්සන භාවනාවක් අල්ලගත්ත සතියක් අල්ලගත්ත නැත්නම් සීලයක් මීට පස්සේ කවදාකවත් තරද්දක් කරන්නේ කවදාකවත් අනුද තුක් නොදකින් කියන වැඩක් මම කරන්නේ නැහැ කියලා අනවඥාණන් මීට පස්සේ මම කරන්නේ මම කරන ඕනම දෙයක් සැලසුම් කරලා කියනවා හැම දිනකම යාළු වෙලා ඉන කඩ කරනවා කියලා අර භාවනා පැත්තකදීදී මේ අනවඥාති පරිසංයුත් විතක්ක එන්න පටන් ගන්නවා ඔය 96 මං බුරුමේ ඉඳලා එනකොට මුත්ත පරිපුවක් කාලා ආවේ. මා අවුරුදු 3යි මාස 9ක් විතර හිටියා. එනකොට මෙහෙන් මට පණිවිඩයක් ගිහිලා තිබුණා නිසන්වණෙන් එන්නම කියලා. ඒකට මං හිතනවා මීට පස්සේ මං කිසිම කෙනෙක් එක තරහ වෙන්නේ නැහැ කියලා. එච්චර භාවනා කරන මට බැරිද මං කවදාද තරහ අනේ තරහ වෙච්ච කට්ටිය ඇව්වොත් එහෙම ඕගොල්ලෝ පුදුම හිතයි. මට හොඳටම උදව් කර කට්ටියත් එක්කත් මං තරහ වුණාට පස්සේ තේරෙනවා තොට වලිගේ නැති එක විතර වැඩේ එනකොට නම් ආවේ කොහමද මං කිසි කෙනෙක්ගේ බැනුම් අහන්නෙත් නැහැ තරහ වෙන්නෙත් නැහැ කියලා. ඒක නිකම්ම නිකන් ඒ වෙලාවේ හිතට ආපු බොල් හිතවිල්ලක් විතරයි. ඒක දැනගත්තොත් මේකේ රැඳෙන්න එපා. නෝපට්ඨාසි. එහෙම එනවා. පිරිසුදු වෙනකොට හිත හිතනවා නින්ද නොවිදින. ආයෙත් ලෙඩ වෙන්නෙම නැහැ කියලා. දුරට මොදේ නැගිටලා ව්‍යායාම කරනවා. මම හොඳට කොලේලෝ විතරයි කන්නේ. කිරි බොන්නෙත් නැහැ. නරක දේවල් කන්නෙම නැහැ. මීට පස්සේ නම් ආයෙ කවදාවත් කැස්සක් හිඹිරිසාවක්වත් නැහැ කියලා. ඉතින් ඔක්කොඩම කියනවා උඹලා ලෙඩ වෙන්නේ අනම්මනම් කන ඉඳ බලපන් මන්දියා. අනේ මට නියුමෝනියා හිටලා දවස් හතරක්ද කොහෙද හයක් ඉස්පිරිතාලේ හිටියා. ලෝකේ තියෙන දරුණුම බෙහෙත් ගැහුවා. ඊට පස්සේ මෙන්න ඕ උඹේ කටේ පුච්චා නම් කටේ තියෙන nari වන්දන රෙද්ද පල්ලෙන් බහිනෝ කියලා වෙන කවුරුහට වැත්තක දීද්දි තෝත් ඔච්චරයි. අපිට හිතෙනවා කවදාකවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම හිතන මේ භාවනා කර්මස්ථානාචාර්ය කෙනෙක් වුණොත් හොඳට හම්බ කරන්න පුළුවන්. ලාභ සත්කාර වැඩියෙන්ම හම්බෙන ජොබ් එක. මට උගන්නපු ධම්මික හම්තුම හම්බෙලා කියනවා හුරුමෙදී උඹ අල්ලලා තියෙන ලෝකෙ හුද්දටම පටිගෙවන ජොබ් එක. දැන් මිනිස්සු ඕන දෙයක් දෙනවනේ භාවනා කමට හම් දෙනකොට. දරුවන්ට නොදෙන්නේ පවා දෙනවා. ඉතින් හිතනවා මේක දාගත්තොත් පාරට දාගත්තොත් වාහනේ සෑහෙන ගාණක් හම්බ කරන්න පුළුවන් කියලා මේ නිවන් ලැබන පැත්තක තියෙද්දි ලාභ සංඝාර ප්‍රතිසංයුත් විතක්ක එන්න පටන් ගන්නවා. එනකොට හිතන ඉතින් ඒක ගැන මං කල්පනා කරනත් කවුරු කල්පනා කරයිද කියලා භාවනා පැත්තක තියලා ඕන් සැලසුම් හදනවා. ඉතින් මේ විදිහට සුකම විතක්ක හයක් අපේ ලොකු සංශය පෙන්ලා දීලා තියෙනවා නවමහා විතක්ක කියලා මූලික විතක්ක තුනක් ඇත්තටම කැතයි. ඒවා මිච්ඡා විතක්ක. කාම ව්‍යාපාද විහිංසා. ඕක නැති වෙච්ච ගමන් ඊට වැඩිය බොහෝම සියුම් විතක්කයක් තියෙන ඒව ඇත්තටම කියනවනම් ලෝකයා හොඳයි කියන දේවල්. නාතින් ගැන හිතන එක, ජනපද විතක්ක, ජනපද විතක්ක කියන්නේ ප්‍රවෘත්ති. එහෙම නැත්නම් පරානොද්යතා පරිසංයුත්ත විතක්ක. එහෙම නැත්නම් ලාභ සංකාර පරිසංයුත්ත විතක්ක, ආනවඤ්ඤාති පරිසංයුත්ත විතක්ක, අමර විතක්ක. අද ලෝකේ විශ්වවිද්‍යාල උගන්වන ওই ටික. ඉතින් මෙයාට තේරෙනවා මහා කෙලස් ටික අයින් කරාට පස්සේ මේ යට තියෙන කෙලස් වල තියෙන ওই ටික තමයි. කවුරු හරි දන්නවනම් මේ හැම විතක්කකින්ම කරන්නේ සතිය කඩන එක කියලා. කවුරු හරි දන්නා මේ හැම විතක්කකින්ම කරන්නේ මේ අහිංසක හුස්මෙන් අපි අරන් දාන එක කියලා. කවුරු හරි දන්නවනම් මේ හැම විතක්කෙන්ම කරන්නේ මේ කයත් එක්ක ගත කරන සරලභාවය නැති කිරීම කියලා. ඒ වුණාට කාටවත් හිතකට හිතනවා මේ විතක් ඇත්තටම ඊට වෙඩි ගැඹුරක් තියෙනවා. ඥාතින් ගැන හිතන්න ඕනේ. අනුන්ට අනුකම්පා කරන්න ඕන. ලැජ්ජ බය බැනුම් අහන්න නැතුව ජීවත් වෙන්න ඕන. ලෙඩ වෙන්න නැතුව ඉන්න ඕන. ලාභ සත්කාර ලබන්න ඕන. ලෝකේ සීද ඔක්කොම දැනගන්න ඕන කියලා පුද්ගලිකව අපි මේවා දිගේ යනකොට බුද්ධජානනාසිකන ඔක්කොම මන් දන්න. ඔක්කොම මං කළා එකක්වත් ගන්න දෙයක් නැහැ. ඔක්කොම කරන්නේ වෙන බාධා කරන එක විතරයි. ඒක කරන්නේ අපි ඇහැට ගන්න නාසයට දිවට කයට මොකක් හරි ගතමනාවක් දීලා ගාස්තුවක් ගෙවලා ඒගොල්ලෝ ඉවට ඇදලා දානවා. ඇදලා දාපු ගමන් අර නීරස අරමුණ වෙනුවට මේක රසමස උලක් වෙලා දිගට කතන්දර යනවා. අර මුරුංග ගහයට බුදිය ගත්ත එක අන්තිමට කතන්දර ඉවරනකොට මුරුංග ගහත් කපලා දැම්මා වගේ. මේක අල්ලලා දෙන එක ලේසි නෑ. හුඟ දෙනෙක් හිතනවා මේ අපේ පුද්ගලික ජීවිතේ ඇඟිලි ගහන්න දෙනවා. අපි කල්පනා කරන දේවල් බොහන්දේට වැඩක් නැහැ නේ. එහෙම කල්පනා මොකක්ද ඇති වැරද්ද කියලා නිසා ලොකු සංසි කියනවා මේ විතක්කහය දොස් කියලා කියලා දෙන්න යන්න එපා. භාවනා නොකරන අයට දොස් නැහැ. ඒක ඒගොල්ලෝ ඉන්නේ කක්කාවේනේ. කක්කාවේ ඉන්න කෙනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් භාවනා කරන කෙනාට දොස්. එයාට කියලා දෙන්න ඕන. ඒ වගේම පෙන්නනවා යම් කිසි කෙනෙක් භාවනා කරලා අපි හිතමු යම් ප්‍රමාණයක සමාධිය හදාගත්තයි කියලා. එහෙම නැත්නම් අපි හිතමු ධ්‍යාන මට්ටමට සමාධිය හදාගත්තයි කියලා. ඒ ධ්‍යාන වලට සමාධ හදාගත්ත කෙනාට විතරමයි මිත්‍යා දෘෂ්ටි පහළ වෙන්නේ. කාමයේ ඉන්න කෙනාට මිත්‍යා දෘෂ්ටි නැහැ. ධ්‍යාන ලැබපු කෙනාට පහළ වෙන දිට්ඨි 49ක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඒ නිසා භාවනා ඉදිරියට යනකොට අපි වටන්නේ ගොරෝසු දේවල් වලින් නෙවෙයි. මායя වටන්නේ සියුම් දේවල් වලින්. ඒවට තමයි උපක්ලේශ කියලා කියනවා. වංචනික ධර්ම කියලා කියනවා. ෂට ධර්ම කියලා කියනවා. මායාවී ධර්ම කියලා කියනවා. ඒක කියන්න පුළුවන් නම් කමඨාහන කරනකොට මම භාවනා කරනකොට මට මෙහෙම හිතවිල්ලක් ආවා. ඊට පස්සේ නම් කවදාවත් බැනුම් අහන්න නැති වෙන්න. මට හිතවිල්ලක් ආවා. මම කවදාවත් මේක ලෙඩ වෙන්නේ නැති වෙන්නේ කියලා ඒ කියමනෙන් අනිත් එකනට කියන්න පුළුවන් ඕක ওই වෙලාවට එනවා. නමුත් ඕක අල්ලගෙන ඉන්න එපා. ඕක හිතුණා හිතුණු මතින් ඉවර කරපන්. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම්. එතකොට හිතනවා මේ මේ ලොකු සාන්ති පොතේ ලියන ඒක ගුරුවරයා එහෙම කියනකොට ඕක ගණන් ගන්න එපා ඕක නතර වෙන්නේ නැතුව යන්න කියලා ගුරුවරයා මම භාවනා කරලා ලාභ ලබනකොට ඊර්ෂ්‍යයි කියලා හිතනවලු කියන මේ කමටහන දෙන වාර්තාව ගණන් ගන්න නැතුව මේ අරින්නේ ගුරුවරයා මෙතෙන් ගිහිල්ලා නැහැ මට හම්බෙලා තියෙනක ලොකු ඉල්ලමක් ඒක අගය කරන්නේ නැත්තේ ගුරුවරයා මට ඊර්ෂ්‍යාවෙන් කියලා හිතනවා නිසා එයා ලියන්නෙත් නැහැ ඒක ඒ බව සභාවේ කියනකොට මොළේ ඇති කෙනාට තේරෙනවා මේ අපි වෙතට පැමිණෙන දේවල් ළඟ නතර වෙලා නිශ්චය කරන උපට්ඨාස කියන විදිහට රිංගගෙන ඒක අභිවන්දනය කරගෙන අභිනන්දනය කරන්න ගියොත් විතරයි කෙලෙස් වලට අපි පටලවෙන්නේ. එනදී ආවට දිත්තේ දිත්ත මත්තම් එහෙම නැත්නම් සුති සුත මත්තම් මුතිය මුත මත්තම් කියලා එනදී පටලව ගන්න නැත්නම් එහෙම නැත්නම් වගලා ගන්න නැත්නම් ඔඩොක්කුවේ දා ගන්න නැත්නම් ඒවට අපිව කෙලසන්න බෑ. ඒකට බුදුජානනාංශය සඳහන් කරන්නේ මේ නිලුම හටගන්නේ මහා කුණු ගන්ධස්තර මඩක. ඒ වතුර මහා පිලී ගඳයි. නමුත් නිලුම වලට ඇවිල්ලා පිපුණට පස්සේ නිලුම් පතකට වතුර දැම්මොත් නිලුම් පතේ වතුර ගෑවෙන්නේ වතුර තිබ්බට මණිකටයක් වාගේ තැර වෙන්නේ ඇලපතේ වතුර කඳුලක්සේ බහැලා යනවා. ඒ නිසා නිලුම් පත උඩ වතුර තිබුණාට නිලුම් පතර කියන පතර නිලුම් පත කෙලෙසෙන්නේ නැහැ. ඕන කෙනෙකුට මොකද නැත්තේ කෙලෙසිලා නැත්තේ ඔය තියානිනේ උඩ තියානින්නේ නැහැ ඇලවෙච්ච එකම යනවා. ඒක නිසා මොන කෙලෙසියාවත් ගා ගන්න නැතුව ඉන්නවයි කියන එක. අනා ගන්න නැතුව ඉන්නවයි කියන එක. ඇම ගස්ස ගන්න නැතුව ඉන්නවයි කියන එක. කලාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොකක් හරි එකක් අරගෙන ඉවර වෙනකම් බලන්න. බැලුවට පස්සේ එනවා ඒක අන්තිමට ගෙවිලා ගියාට පස්සේ කපුරු පුච්චපු තැන වගේ මොකක්වත්ම නැතු වෙනවා. ඒ නිසා මොකක් අධ්‍යාවක් දිගට බලන්නේ නැති එක නම් හිතන නෑ මේක මොකක් හරි අර පද්ධතියක් තියෙනවා. මොකක් හරි අරටුවක් තියෙනවා. මොකක් හරි ගත යුත්තක් තියෙනවා කියපු ගම මායя ඇවිල්ලා කොක්ක වදින. නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යම් වෙලාවක තමයි මූල කර්මස්ථානේ ඉස්සරහින් තියාගන්න පුළුවන් තත්ත්වයට ආවන එක ලොකු පදනමක්. ඊට පස්සේ මේ මූල කර්මස්ථානේ කියන කෙලෙස් නූපදින එක තියෙද්දී අපේ හිත රාගෙට යන හැටි, ද්වේෂෙට යන හැටි, රූප බලන්න යන හැටි, ශබ්ද අහන්න යන හැටි සිද්ධ වෙන්නේ මනාපමනාප දෙකෙන්. මේ දෙයට වැඩිය මනාප දෙයක් කන ඇවිල්ලා යෝජනා කරනවා. ඇහැ ඇවිල්ලා යෝජනා කරනවා. නාසය ඇවිල්ලා යෝජනා කරනවා. දිව ඇවිල්ලා ඉතින් අපිට හිතන පොඩ්ඩක් මෙච්චර කියන එකේ හොඳ නැහැ කියලා පොඩ්ඩක් ඒක රස බලන්න යනකොට අර අහිංසක ආනපානේ අහිංසක සතිය අහිංසක කය අසරණ වෙලා යනවා. ඒ ඒ පාවාදීමේ සාපෙට අපිට කාමයක් ලැබෙනවා. නැත්තම් කෙලේශයක් ලැබෙනවා. ඒ නිසා මේ එන එක වළක්වන්න බෑ. අපිට নানা ප්‍රකාර යෝජනා එනවා. මොකද අපි මෙතෙක්කල් කෙරුවේ මේක වඩන එකමනේ. කෙරුවේම හැපිනවන එක, කන පිනවන එක. ඒ නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් රජ කෙනෙකුට සලකන ඇමතිවරු වගේ තීන තීන ඔක්කොම ගෙනල්ලා පෙන්නනවා. නමුත් Taman දන්නවනම් බුදුහාමරෝ මේක දේශනා කරලා තියෙනවා න උපට්ඨාසි මං ඒකේ ගැලෙන්නේ නැහැ. රිංග ගන්නෑ මම කියා ගන්නෑ කියලා. අර මූල කර්මත්තාන්ට සාපේක්ෂව එන යෝජනාවල රැඳෙන්නේ ගැලෙන්නේ නැත්තම් හරියට රසමසවුල කාලා එම ගස ගන්න නැතු ඉන්නා වගේ උදනසු කියන ගැලවෙන්න පුළුවන් කියලා. ඒ ਸਰවඥාන්සේ මම හිතන්නේ ඒක සම්බන්ධයි මේ උපකාජීව කතාවටත් එක්ක. හැබැයි මේ දෙක ඊට වැඩි වෙනස් එකක්. මේ ගමක හැදිච්ච නැත්තම් ශිෂ්ට සම්පන්න වෙච්ච මිනිස්සේ නෑ. වැද්දියක් වැදි පුරුෂයෙක් එක්ක ශිෂ්ට සම්පන්න ස්ත්‍රියාවක් කසාදපදිනවා. ස්ත්‍රියාව ගමේ හැදිච්ච කෙල්ලක්. වැද්දෙකුට පෙම්බඳිනවා. පෙම්බඳලා දරුවෝ තුන් දෙනෙක් හම්බ වෙනවා. ඉතින් එයා දැන් වැද්දියා. ඉන්නේ විදියට මේ දඩයන් දුනු ඊතලෙව හදලා තියෙන ඉතින් දරුවෝ කරගෙන ඉනවා. ඉතින් එක දවසක සරුවචන්සේ දැනගෙන මේ වැද්දේ ඉන්න ගල්ලෙන කිට්ටුවකට සරුවචන්සේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා යනකොට එතන වැද්දා යනවා එතනින් දඩේ මේ යනකොට පේනවා ඉර බාගත්ත කහ පාට කුඹහක් වගේ මිනිස්සෙක් ඉන්න නැද්ද කිමිතරක් අද දඩේමක්වත් හරින එකක් නැහැ කියාගෙන යනවා. අනේ ඇත්තටම තමයි දවසම හොයන මොකක්වත් නැහැ. දඩේමක් හම්බෙන්නේ නැහැ. ආපහු එනකොට තාමත් අර මිනිස්සයා එතන. එයා දුන්න අරගෙන විදින්න හදනවා. විදින්න හදනකොට තියෙන සරුවචනාංශික දැනගෙන මේ මිනිස්සේ දුන්න අට වගන ඉන්න තාලෙම ගල් වෙන්නත්. එතකොට මේට වැඩි ටිකක් මෙච්චරම රෑ වෙලා නැහැ. ඉතින් මහගෑණි කතා කරගෙන ලොකු පුතාක පුති තාත්තා ගිය දහම ආවෙන කොට බලපන් කියලා. ඌ යනකොට පේනවා තාත්තා දෙන්න හදනවා කාටද වැඩ. ඌ හිතා ගන්නවා තාත්තට ඉස්සලමම දෙන්නම් කියලා ඌ දුන්න අදිරු. දුන්නදී අමුණනකොට බුදුරජාණන්සේ අදිෂ්ඨාන කරපුවා දැන් ලොකු පුතත් එහෙම ගල් ගහිලා හිටිනවා. සීගා පුතා එනවා ඒත් එච්චරයි. ඊගා පුතත් එනවා දැන් මහගෑණි බලන්න ඉන්නවා ඉන්නවා මහමිනියත් ගියා ලොකෝල්ලත් ගියා ඊගාකොල්ල මද්දුමත් ගියා පුංචි මේකත් ගියා එක එක්කත් නෑ මොකක් හරි කරදරයක් කියලා යනකොට හොඳටම පේනෝපේන වෙලාවේ හතර දෙනාම බුදුහාමුදුරන්ට විදින්න බලාගෙන ඉන්නවා මේ මේ මහ ගෑණි බුදුහාමුදුරගේ බණ අහලා සෝවාන් වෙච්ච උත්තමාවියා කියලා කෑ ගහන බුදු අම්බෝ මගේ මගේ තාත්තට විදින්න එපෝ කියනකොට හතර දෙනාටම සීහිනවා ඊට මහමිනියා කියනවා ති කියන්න එපා මහමිනියා ගෙදරට එනවා කියලා මන් දන්නේ මන් තව ටිකක් තියන්න හදන්නේ කියලා මිනිහා හිතන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ ඇත්තට මේ ගෑණිගේ තාත්තා කියලා. නෑ මේ මිනිසයා කියන තාත්තා නෙවෙයි බුදු තාත්තා. දැන් බුදුසෙන්චර හතර දෙනා තියාගෙන මහා ගෑණි තියාන බණ කියනවා. මහා ගෑණි අර අනිත් ඔක්කොමල නිවන් දකින්න. සෝවන් වෙනවා. මේක කමන්නේ. ඉතින් ඒ වුණාට කමන්නේ බහුවෙන්ද බුදුන්සේ මේක ගිහිල්ලා සංගමෙන්ද කියනවා ඊ වැඩක් වුණා. මම ගියා යනකොට වැද්දෙක් විදින්න ආවා. මම එහෙම මේ මනසට ගල්ලුණා. ලොකු පුතත් ආවා. ඒක මද්දුම පුතත් ආවා. බාල පුතත් ආවා. පස්සේ අම්මත් ආවා. මම බණ ටිකක් කිව්වා. හතර දෙනා මේ බුදුහාමරණ මේ ඊතලේ විදගෙන හිටපු කට්ටිය සෝවාන් වුණා. අම්මා සෝවාන් වුණේ නැහැ කි. ඒතර සංඝයා අහනවා එයිසානිස දැන් ඔබ වහන්සේ තාත්තා කියාගන්න මේ අම්මනේ නිවන් දකින්න තිබුණේ. එයා නිවන් දැක නැති ඇයි කියලා. ඒක කියනවා එයා කලින්ම සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ කොහොමද මේ සෝවාන් වෙච්ච මිනිස්සෙක් වැද්දෙකුට දුනුතිය හදිගස්සලා දීලා, දඩයන් හදලා දීලා මේ කැලේක සියම කෙනෙක් විදිහට ජීවත් වෙන්නේ කියලා. මේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන එක ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට අහනවා කොහොමද ස්වාමීන් එහෙම ප්‍රශ්නයක් නැති වෙන්නේ දැන් මේ වැද්දා කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සත්තු මරණ එක. ලෝක පුතයි මද්දුමයි ඔක්කොම දැන් මේ මනුස්සයා තමයි ඔක්කොම කන්න බොන්න දෙන්නේ ඔක්කොම හරි ගසලා දෙන්නේ. ඒතර බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පහණි නම් මේ වනේනාස විතං අන්වාගමේය. මේ අතී තුවාල නැත්තම් වසභාජනයට අද දැම්මට ප්‍රශ්නයක් නැහැ. තුවාල තියෙනවා නම් තමයි දාන්න බෑ. ඒ නිසා මගේ දුවගේ අතේ තුවාල නැහැ. මනුස්සයාට කරන්න උලියන් කෙරුවට එයාට මේ සත්තු මරණ ආසාවක්වත් මොකක්වත් නැහැ කිය. ඉතින් දැන් වුණත් එහෙම දෙයක් වුණොත් එහෙම අපි මේ හතර දෙනා නෙවන් දකින්න මේ මාගාණී නිවන් දැක්කේ නැහැ කියලා කිව්වට මොන තාලෙන්වත් හිතා ගන්න බෑ. එහෙම සෝවාන් වෙච්ච කෙනෙකුට පුළුවන්ද වැද්දෙකුට අඹුවක් වෙන්න. වැද්දෙකුට උපස්ථාන කරන්න. දෙයන්ස කියන මොනවා කරත් මගේ දුවගේ අතේ තුවාල නැහැ, හිතේ තුවාල නැහැ. යාට ඕන දෙයක් කරන්න පුළුවන්. යා ගහ ගන්නෑ. අපි දන්නේ මොනේ මෙයා එහෙමනම් හඳුන් කරඬුවක් හදලා උඩ තියලා සෝවානොත්තමාවයක් විදිහට ජීවත් කරවන්න ඕනේ කොහොමද මේ වැද්දෙකුට මේ පැලකට රිංගගෙන කටයුතු කරන්න කියලා හිතන්නේ. ඉතින් ඒක මතු කරන්න ඕනේ නිසාමනේ සරුවචනාංශ මේක පහුවෙන්ද සංඝයාට කියන්නේ. ඒක නිසා මේ හිත හදාගත්තා නම් අමාරු බව මම පිළිගන්නවා. හදාගත්තා නම් ওই ලෝකෙ මොන්න කුණු හරප තිබ්බත් එහෙම නැත්නම් මේ ලෝකෙ කොච්චර සදාචාර නැති වුණත් මේ භාවනා කරන කෙනාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. වෙන්න නම් දැනගන්න ඕනේ බුදු දහම අපිට කියනවා ඔය මිනිස්සු පෙන්වන්න හදන දේ ඔయిత බලන්න දෙයක් නැහැ. ওই මිනිස්සු අස්වන්න හදන දේ අහන්න තරම් දෙයක් නැහැ. ඔය ගන්ධ රස පහස කියලා මිනිස්සු ලස්සනට ඇඩ්වර්ටයිස් කරන කෑ ගැහුවට ඔය ඔයකේ ඇති හරයක් නැහැ. උඹලා කල්පනා කරලා උඹට ගන්න දෙයක් නැහැ. මේ අරමුණ හොඳට වැඩිලා යනවා නම් ඔට යන්න ඉරපන්. අරමුණට නිකන් හිටපන්. මොනවත් කරන්න එපා. ඒකෝට බහන වැඩෙනවා. අපි හිතනවා මේක ඉක්මන් කරන්න ඕනේ මේකට මේ අර්ධය දැම්මොත් හොඳයි මේ දේ දැම්මොත් හොඳයි කියලා අපි උම්මලක ටිකක් දාන්න හදනවා, ටෙම්පරාදු කරන්න හදනවා භාවනාව. කරන්න කරන්න කක්ක වෙනවා. නිසා භාවනා යන්න යනකොට මේ ඉඳුරන් ඔක්කොම ඉබ්බෙක් කටුවක් උලගත් කටුවත ගත්තා වගේ කරබන ඉඳලා. අර කෙනෙක් අහලා තියුනේ අර අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා මම දාපු වචනේ ගැන මොනවත් නොකර මේ ධර්මයට යන්න අරින්නේ. එතකොට එයාට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් එන සියලුම කුප්පණ ගති අවලංගු වෙන්න පටන් ගන්නවා. මං කිසිමාව නලවන්න පිනවන්න රන්මිනි මුතු වලින් බෑ. ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ. උඹල ඕනේ ආලවට්ටමක් දාම මම ඒවට සැලෙන්නේ නෑ කියන මට්ටමට එනවා. ඒක ආවට මොකද මේ රූප වලින් නලියන්නේ නැති ගතිය ආවට මොකද මෙයා ළඟ අරූපෙට නලියන ගතිය තාම තියෙන්නේ. මේ කාම තණ්හා භව තණ්හා වල නෙවෙයි භව තණ්හාව කියලා එකක් තියෙනවා. ඉතින් එයා දැනගෙන යන්න ඕනේ මේ වෙලාවේදී විශේෂයෙන් කමඨහන් බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. අපි කාමයේ අතහැරලා ආනාපාන කියන රූපෙන් ගොඩාක් වැඩ ගන්න පුළුවන්. ඒ රූපේ ගෙවෙනවනේ. ආනාපාන රූපේ හොඳට භාවනා කරන ගෙවුනට පස්සේ එයා අරූපෙට වැටෙනවා. එයා දන්නවා මම ළඟ හිතේ කාමෙත් නෑ දැන්. රූපත් නෑ කියලා. එතකොට සමහරු අරූපෙට ප්‍රේම කරනවා. සමහරු ආපහු රූපෙට එන්න ප්‍රේම කරනවා. නැති වෙච්ච ආනාපානේ හුස්ම ගන්න. එහෙම නැත්නම් නැති එක හොඳයි කියලා. ওই දෙකත් ওই දෙකේ තියෙනවා මනාපමනාප. ওই දෙකේ තියෙනවා මනාපමනාප. පොයේ දවසේ මේ මම පැයකට ආවා මෙතන ධර්ම සාකච්ඡාව. එතකොට කොයිද ඈතකින් ඉඳලා අම්මා කෙනෙක් ඇවිල්ලා මේ ප්‍රශ්නයක් කළා සෝංශ මම මෙහෙට ආවා මට කමටහන් දුන්නෙත් නෑ මට තොරතුරු මොකුත් නෑ මම මොකද්ද කරන්න ඕනේ. ඉතින් මම සංවිධායකයන් ඇහුවා "ඊ කොහොමද වෙන්නේ? අපි මේ පත්තික හදලා තිනවා. බණක් අහන්න සලස්සනවා. ඕනනම් වීඩියෝ තියෙනවා. ඇයි මේ අම්මා මොනවක්වත් දන්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ කිව්වා ඒ අම්මා ඇවිල්ලා තියෙන ඔක්කොම පෙන්නුවාට පස්සේ. ඉතින් මං කිව්වා අම්මා දැන් ඉතින් පෙරහැර ගියාට පස්සේ ඉතින් මාතර මහ යකොණ්ඩ වදිනුට පෙරහැර හමාරයි කියලා කතාවක් තියෙන ඉතින් කලින් එන්න බෑ කියලා. අනේ සෝන්ත ඈතකින් තමයි මං කපයින් දාවේ. නෑනේ. අපි අනිත් දවසේම උඹට මේ කොලේ අරගන්නේ මේක අහපන් කියලා මං කිව්වා. අර සතිපාසලේ ළමයි දෙන්නේ කිව්වේ ওই කට්ටිය කවුද කැමති මේ වගේ අම්මා කෙනෙකුට කමටහන් දෙන්න. හතර දෙනෙක් නැගිට. හරි සාංශ අපි දෙන්නම් කියලා. ඊට පස්සේ මං කිව්වා දැන් මේ බණපටි අහන්න දීලා අඬ ගන්න ගිහිල්ලා සක්මන් කරපුවා. ඒ පොඩි කෙල්ල දවල් 12ට ආවම ආව හම්බෙන්න අනෙක් බજાર එකක් තමයි. ඇයි කියලා. අම්මලා 23 දෙනෙක් ආවයි කිව්වා සක්මන් කරන්න හැටි ඉගෙන ගන්න. මම ආසාවෙන් හිටියේ කිව්වා මන් දන්න දේ උගන්වන්න. අනේ ස්වාමීන් වහන්සේ ෂෝක් එකකට ඉගෙන ගත්තයි. ඉගෙන ගිහිල්ලා මං කමට අහංසුද්ධ කෙරුවා කිව්වා. මම ඔය ඉතින් මොනවද ඔබ කිව්වේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන ඉන්නකොට හුස්ම දිහා බලනකොට හුස්ම ගෙවෙන කම්ම හිටියයි කිව්වා. මං කිව්වා යෝ හයියෙන් හුස්මක් ගන්න කියලා. මං කොම්බ කෑවනේ වැඩේ කියලා. ඉතින් සාන්ත මාත් ඒකනේ කරන්නේ. හුස්ම ගෙවිච්චාම මං හයියෙන් හුස්ම ගන්න. මං කෝ යක්ෂණී එහෙම නෙවෙයි. හුස්ම ගෙවිච්චාම බය නැතුව ඉන්න පුළුවන් නම් ආයෙ හුස්ම ගන්න ඕනක ඉන්න ඇරපන්. බය නම් සැකනම් විශ්වාස නැත්තයි ඉතින් විශ්වාසය ඇතුව හුස්මක් ගත්තට කමන්නේ කමන්නේ බොතෙන් ගෙනිච්ච එක ලොකු දෙයක් නේ. හැබැයි උඹවත් දැනගනි ඒ මොනවාක්වත් නැත්තන් ගියාට පස්සේ මොනවත් දාන්න එපා. දැම්මොත් ඇහැට කුණ වැටුණා වගේ. ඒ පොඩි එකට ඒක තේරුනේ නැහැ. නමුත් අද ඉන කර්මස්ථානාචාරවරුත් මේක ගා පටලවාගෙන තියෙනවා. රූපෙන් ගලවගත්තට පස්සේ හිත සමාහට අරූපයත් එක්ක පටලවගෙන රූපෙට කැමති නම් අරූපෙට අකමැති. අරූපෙට කැමති නම් රූපෙට කැමති. කමඨාන් වාර්තාව අහනකොට පොට්ටේකට උනත් තේරෙනවා මෙයා මේ කතා කරන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ කියන්න ඕනේ මේ හොටු ගෑණිදලා කැහි ගෑණි ගත්තා වගේ රූපය අමතක කරලා ඔබ දැන් අරූපය අල්ලලා තියෙන කියලා කිව්වට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. රූපේ උපට්ඨාසි නැහැ. අභිනන්දනේ නැහැ. අභිවදනේ නැහැ. හැබැයි අරූපයට පොඩි ප්‍රේමයක් තියෙනවා. හිතන්න පුළුවන් වෙයිද? ඒ විදිහට කියලා රූපේ ආවත් අරූපේ ආවත් දෙකෙන් එකට ඔක්කත්ම නාපම නාප නොවෙන්නේ නැත්තන. අෂ්ටලෝක ධාතුමේ කම්පා වෙන්නේ නැත්තන. අරමුණු තිබුණත් අරමුණු නැතත්. රූප තිබුණත් රූප නැතත්. ඒක හිතලා ගන්න බෑ. ඒ නිසා මේ ඉඳුරන් 10 තේරුම් ගත්තට නිවන් දකින්න බෑ. එහෙම නැත්නම් අනින්ජේ ප්‍රතිපද විඥානය ආවට නිවන් දකින්න බෑ. ඊට පස්සේ යනවා ලෝකේ සංඥාමේ ලෝකයකට. එතකොට හිත රූපේ නැති වෙලාවට රූප මවලා හෝ විඥානයේ ප්‍රතිස්ථාවක් ලබන්න ගන්න. එහෙම නැත්නම් අනේ රූප හරිනේ අරූපේ මට හම්බුන්නේ නැහැ නේ මං ඊයේ බහනකොට මොනවක්වත් හම්බෙන්නේ නැත්නම් ගියා අනේ අද ගියාට හම්බුන්නේ නැහැ නේ කියලා අරූපෙට ප්‍රේම කරනවා. ආන්නේ දෙක දැකලා මේ හරහා මනාපමනා පහල කරන්න හැටි බලන්න නම් රූප විතරක් නෙවෙයි භවයේ විතරක් නෙවෙයි විභව තණ්හාව ගැන යෝගාවචරයට දැනීමක් තියෙනවා. ඉතින් ඒක පටන් ගන්නකොට තිබුණ නැති උනට ප්‍රශ්නයක් නැහැ. තාමත් තියෙන්නේ කාමයට වගේ අරකට මනාපනම් මේකට මනාව. මේකට මනාපනම් ඒක මනාවයි. පොල් පිට පාගනවා වගේ. ආන්නේ එතන ගියාට පස්සේ එතනත් ඒක නැති දෙයක්. එතනත් ඒක අල්ලන්නේ නැත්නම් ගියොත් අපි තාදී මනස කියලා කියනවා. ඒකයි බුදුරජාණන් කියන්නේ තාදීයව තාදි. මගේ හිත මහණෙනි අරූපයවත් රූපයවත් කිසි දෙයක් අල්ලන්නේ මං ගිවම් කරගෙන ආව පාරේ නොසැලෙන මනසක් ඇති කරගන්න පුළුවන්. ඒකේ නාට දැක්ක දේ දැක්ක දේෙන් හමාරයි ආපු දේ ආපු දේෙන් හමාරයි විඳපු දේ විඳපු දේෙන් හමාරයි හිතපු දේ හිතපු දේ හමාරයි. ආයේ මේ වලිග ඇතිල්ල කතන්දර ගෙතිල්ල වැල් වට අරන්නේ නැහැ. ආනේ තෙන්නේ යන්න පුළුවන් නම් අපිට තීරේ හුඟක් වෙලාට අපි හිතින් එතන. ඒක හරි කම්මැලි. ඒක හරි නීරසයි. ඒක හරි බයලවන සුළුයි. මොකද එතන තමයි මේ කියන මේ තර්කයෙන් හරි එතන පෙන්වන්න පුළුවන් තැනක් තියෙන්නේ. ඒ නිසා මේ ඉඳුරංගේ සමගතතර විතරක් මදි. මේ පිනවන ගතිය නැතුව පිනවන්නේ නැති ගතිය තියෙන විරාගේ ආන්නේ විරාගය තමයි මේ භාවනාවෙන් අපි Nirodhen තමයි භාවනාවෙන් අපි එතෙන් එකට වෙන්නේ කියලා. මේ ලෝකයා හොයන රස නෙවෙයි. ඒකෙන් අයින් වෙනකොට ඇති වෙන කම්මැලිකම නීරසකම දිහා බලනකොට කම්මැලිකම නීරස කියන්නේ එපා ඒකට හුදේකලාව කියන්නේ. විවේකයේ කියන්නේ. විශ්‍රාමයේ කියන්නේ. අන්න ඒක අපි කොච්චරක් නැති කරන්න උත්සාහ කරලා තියෙනවද කියලා බලන්න මෙතෙක් ජීවිතේ. විවේකයේ උස්සාමයේ හුදකලාව එනකොට අපි දුකින් කියලා පැත්තකට දානවා. ඒකල නිවන් පතනවා. බෑ කවදා හරි මේක පැතුවොත් නම් නිවන යන්න පුළුවන් තැනකට එන්න ඉතින්. ඒ නිසා මේ පිටසක්වත් එහෙම කරන්නේ නැත්නම් ඔය නාටක නාටක නාටිකාවන් එක්ක ඒක කරන්න බෑ. ඒ නිසා මේ කරගෙන යන වැඩේ තවත් ඉදිරියට ගිහිල්ලා ඉන්ද්‍රියපද්ද විඥානේ නැති වුණාට අපපතිතිත උනි නෑ තවත් දේවල් වලට පටලා දිනවා. ඒ හිටලා බලන්න විඥානේ තාරාතිරම් බේරණ හැටි. මේක හොඳයි මේක නරකයි කියන තෙක් භාවනා දිගට යන්න ඕන. නමුත් ඒ හරියේදී ලොකු රණ්ඩු සරුවල් නෑ. පුංචි දේවල් තියෙනවා. එතෙක් ගමන් කරපු එකනට පේන්න පටන් අර ගන්නවා ආපු පාරෙමයි ඔච්චර කරගෙන ආපු මේ පුංචි දේවල් වලට මගේ භවනා ජීවිතේ කැප කරන්න එපා සතිය කැප කරන්න එපා සද්ධාව කැප කරන්න එපා ඔය මනාපමනාපත් ඕනේ නෑ මධ්‍යම ප්‍රතිපදාව නොසැලෙන මනස එහෙම නැත්නම් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගේ යන්න දෙවන්නේක් නම් පතන්නේ කිසිම දෙනෙක් කොපි කරන්න යන්නත් එපා තමන්ගේ පාරම ඉදිරියට යන්න මගදී හම්බ වෙන එක පාඩම් පන්තියක් තමයි මේ දස ආයතන කියන එක. ඒක ඉවරේ නෙවෙයි. ඒක හරහා ඉදිරියටත් ඒ විදිහටම බාධා කරදර නැති මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍යය තේරුම් ගන්න නම් මේ නිවන කියන එක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. විරාගය කියන එක දැනගෙන ඉන්න ඕනේ. නිරෝධය කියන එක දැනගෙන ඉන්න ඕනේ. හිටියොත් නම් අර පාර තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම පුළුවන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් දේශනාවලිය නිමාව සදාන් කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා